තේසං ධම්මං සුවක්කාතෝති එවං මේ එත්ත හෝති තී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි භාවනා වැඩමුළුවකට මුළුදී ගත කරන අවස්ථාවක් අපි ඇත්තටම අද භාවනා වැඩමුළුව පැත්තෙන් බලනකොට අද 9 වෙනි දවස අපි ගත කරන්නේ හැමදාම වගේ අපි ධර්මදේශනා පවත්වුවා සත්‍යන්තයේ ඇර ඒ අනුව දේශනා මාලාවේ දේශනාවලිය අද ඉන්නේ අපි 7 වෙනි දවසේ. ඉතින් අපි එකම පිරිසක් නැවත නැවත හමු වෙන නිසා අපි උත්සාහ කළේ සරුවචන් වහන්සේ විසින් දේශනා කරන ලදන සූත්‍රයක් ඉදිරිපත් කරගෙන ඒ සූත්‍රයේ හැකිතාක් දුරට ගැඹුරට භාවනාවෙන් පරිශන කරලා බලන කෙනෙක් විදිහට ගැඹුරට යන්නයි උත්සාහ කළේ. ඉතින් මේ ඉදිරිපත් කරගත්ත සූත්‍රය ශරුවත්න දේශනාවල් සඳහන් පිටකයේ සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ සඳහන් වෙන සූත්‍රයක්. ඉතින් මේ දේශනාවලිය සඳහා අපි නමක් තියාගත්ත ආජීවක ශ්‍රාවක සූත්‍රය කියලා. අනිකුත් 15000ක් විතර සූත්‍ර තියෙනවා ත්‍රිපිටකයේ ඒ හුඟක් සූත්‍ර වලට සංගීතීකාරක ස්වාමින්වහන්සේලා නම් තියලා තියෙනවා. මොකද අංගුත්තර නිකාය සංගුත්තර නිකාය සමහර සූත්‍ර තියෙන ඒවට නම් වශයෙන් කියලා නැහැ. ඉතින් ඒකට සූත්‍ර 10කට විතර වගේ නමක් තියලා තියෙනවා. ඒවට කියන වර්ග නාම කියලා. ඉතින් මේ සූත්‍රෙත් 10ටම නම තියලා තියෙන ආනන්ද වර්ගය කියලා. ආනන්ද ස්වාමීන් වහන්සේ සම්බන්ධ සූත්‍ර 10ක් තියෙනවා. ඒක දෙවෙනි සූත්‍රය තමයි මේ ආජීවක ශ්‍රාවක සූත්‍රය. ඉතින් ඒකෙදී ඒ ආජීවක ශ්‍රාවකේ කාණද ස්වාමීන් අහනවා ස්වාමීන් වහන්සේ කවුරු දේශනා කරන ලද්ද ධර්මයේද හරියට දේශනා කළා තියෙන්නේ. કોઈ ධර්මයේද සුවක්ඛාත කියලා. ඉතින් ඒකදී ආනන්ද ස්වාමීන් වහන්සේ නැවත ප්‍රශ්න කරුවගෙන් ප්‍රශ්නයක් නගනවා සුදුසු විදිහකට උත්තර දෙන්නේ කියලා යම් ධර්මයක් මෝහය ප්‍රහාණය පිණිස අවිද්‍යා ප්‍රහාණය පිණිස නොදැනීම ප්‍රහාණය පිණිස දුරු කිරීම පිණිස දේශනා කළා කියනවනම් ඒකට සක්කතයි කියන වටිනවද? ඒ ගැන මොකද කියන්නේ කියලා. ඉතින් ඒකට ආජීව ශ්‍රාවකයා සර්වඥාන්සේ ගෝලෙක් නෙවෙයි ආනන්ද ස්වාමීන් වහන්සේ ගෝලෙක් නෙවෙයි. එයා කියනවා ස්වාමීන් වහන්සේ යම් ධර්මයක් මෝහය ප්‍රහාණය කිරීම පිණිස අවිද්‍යාව ප්‍රහාණය කිරීම දේශනා කළා තියෙනවා. ඒකට නම් සක්කතයි කියන වටිනවා මට එහෙමයි කල්පනා වෙන්නේ කියලා. ඉතින් මෙන්න මේ වාක්‍ය ටිකයි අපි මේ පසුගිය දේශනා මාලාවේ අවසාන දවස් කීපයේ ඉදිරියෙන් තියාගත්තේ. ඉතින් මේ මෝහය කියන, අවිද්‍යාව කියන, අන්ධකාරය කියන, නොදැනීම කියන මේ කාරණාව අපි දන්නවා ਸਰුවඥ සාසනයේ එහෙම නැත්නම් මේ නෛර්යානික ශ්‍රී සද්ධර්මයේදී හැම දෙයකම මුල වශයෙන් පටිච්චසමුපාදයේ හැම දෙයකම මුල වශයෙන් පෙළලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ සංසාරේ බැඳෙන්න ආසන්න කාරණා වශයෙන් අපිට තෘෂ්ණාව ආශාව තිබුණාට ඈත ඉඳලා ඒ කටයුත්ත කරලා දෙන්නේ අවිද්‍යාව නිසා. සහ විද්‍යාවයි තෘෂ්ණාවයි දෙක එකට ගමන් කිරීමෙන් තමයි සංසාරෙ බැඳෙන්නේ. ඈතින් මේ වැඩේට සම්බන්ධ වෙන්නේ අවිද්‍යාව, උත්සන්න වාසනව සම්බන්ධ වෙන්නේ තෘෂ්ණාව. එචා තෘෂ්ණාව දුරු කරනකොට ඒ තෘෂ්ණාව දුරු කරන අපි කිව්වොත් උදාහරණයක් විදිහට දාන දීමේ තම සතු වටිනාදී නන්නාඳුන කෙනෙකුට දීමිනුත් අපි තෘෂ්ණාව දුරු කරනවා. නමුත් අවිද්‍යාව 100%ක්ම තියෙන්න ඉඩ තියෙනවා. ඒ දාහනේ පිළිබඳ විවිධ අර්ථකථන විවිධ ආකාරයෙන් දාණයට පිළිඹලා කරාට නොවෙන්නේ ඉඩ තියෙනවා. ඒගොම සීලයක් රකින්නකොටත් අපි සතුම් මරන්න නැති වෙන්න, හොරකම් කරන්න නැති වෙන්න ආදි වශයෙන් සීල්පද ගත්තට පස්සේ ඒව පිළිබඳ අනන්තවත් මෝහයෙන් පටලැවිලා ඒව සීල වෘත බවට පත් කරගෙන සදාචාරවාදීන් වෙලා අනුන් මනින, තමන් මනින, අත්ති කිලමතාන යෝගයට අහු වෙන හරි පටලවිලි එනවා මේ අවිද්‍යාව තාම දුරු වී නැත්තම්. ඒ වගේම සමාධි ශික්ෂාවෙන් ගිහිලා සීලයෙන් සමාධියට ගිහිලා ධ්‍යාන ලැබුවත් අභිඥා ලැබුවත් අරූපාවචර ධ්‍යාන ලැබුවත් මේ අවිද්‍යාව දුරු කරලා නැත්නම් ඒක ඒ ධ්‍යාන ලැබෙන එකකටම අහේනිය පිණිසුණත් පිටින්න පිළ පුළුවන්. සමාධිය ලැබුණත් ඒ සමාධිය Tamanට දුක පිණිස හිටින්න පුළුවන්. මේ අවිද්‍යාවේ තියෙන, මෝහයේ තියෙන, මේ නොදැනීමේ තියෙන භයානකම නිසා. ඒ නිසා ඒ රාග ප්‍රහාණය කරන අතරම මේ මෝහය දැනීම මාර්ගයෙන් දුරු කිරීමේ තාමත් වැදගත් වෙන නිසා සවක්ඛාත ධර්ම විනයක මනාකොට දේශනා කරලා ධර්ම විනයක මෝහය අත නොගා බෑ. අනිවාර්යයෙන්ම අත ගන්න. ඉතින් ඒ සඳහා නැත්නම් මේ මෝහ ප්‍රහාණය පිණිස ප්‍රධාන වශයෙන්ම සම්ප්‍රදාන කුල උත්තරේ වශයෙන් පෙන්වන්නේ ප්‍රඥා භාවනාවයි විපස්සනාවයි. විපස්සනා කරනකොටයි කෙනෙකුට දානයක් දෙන එකේ වටිනාකම වැටේ. විපස්සනා නොකරන කෙනාට වැඩිය හොඳට ගැඹුරින් තේරෙනවා දානේ වටිනාකම. යෝගයෙන් රකින්න සීලේක වටිනාකම මේකේ මුල මොකද්ද මැද මොකද්ද අග මොකද්ද මේ මධ්‍යම ප්‍රතිපදාට යාදෙන සීලේ මොකද්ද එහෙම නැත්නම් මේ සීල වෘත වෙන්නේ මොනවද කියලා අනවශ්‍ය දේවල් අතහැරලා අවශ්‍ය ප්‍රයෝජනෙට සලකලා යන්න පුළුවන් විපස්සනා කරන කෙනාට විතරයි. ඒ වගේම සමාධියේදීත් චිර සමාධිය තිබුණත් ඒ සමාධියේ මධ්‍යම ප්‍රතිපදාට yaadෙන ප්‍රයෝජන කැලල අවශ්‍ය කරන ටික මූලික අවශ්‍යතා ටික තේරෙන විපස්සනා කරාට පස්සේ. ඒ නිසා හැම භාවනාවක්ම සමත භාවනාවක් වගේම සීලයක් වගේම සමාධියක් වගේම දානයක් වගේ හැම දෙම පන්නරෙහි ඉන්න පටන් අර ගන්නවා විපස්සනා කරන කෙනාට. ඒ නිසා කරගෙන කරගෙන යනකොට තමයි එන්නේ එන්නේ එන්නේ වසුද්ධ විවිසුද්ධ විවි යන්නේ. ඉතින් ඒකෙදී මේ ඊයේ අපි උත්සාහ කළා දවසේදී ඊයේත් මේ වගේ තායකට සම්බන්ධ වුණා. මේ මෝහේ ඊටාම ගොරෝසු අවස්ථාව අවිද්‍යාව ගොරෝසු අවස්ථාව අවිද්‍යාව මධ්‍යම අවස්ථාව සහ අවිද්‍යාව ඊටාම සියුම් අවස්ථාව කියලා මේක බලමුළු තුනක්ම හරියකින් අපිට පහර ඒ බලමුළු තුලේ ගොරෝසුම ටික අයින් කරගත්තේ නැත්නම් අපිට හිරේවි ලඟු යන්න වෙනවා. අපිට අපාගත වෙන්න වෙනවා. අපිට අනුගේ බැනුම් අහන්න සිද්ධ වෙනවා. තමන තමන් දෙස් දී ගන්න සිද්ධ වෙනවා ඒ නිසා මෝහේ ගොරෝසුම කැලලවත් අයින් කරගත්තේ නැත්නම් අපි ශිෂ්ඨාචාර මිනිස්සු කියලා කියන්න බෑ නමුත් ගුරුසු මට්ටම අයින් කර ප්‍රමණින්ම ඒ ඒ ඒ උගන්වීම් සක්කාතයි කියලා කියන්නත් බෑ. සක්කාත නම් ගුරුසු ටික අයින් කරලා ඊගාවට ඒ ඒ න්‍යාය දිගේම මදහත් ප්‍රමාණයේ මොහේ දුරු කරන්න. මැදහත් ප්‍රමාණය දුරු කරාටත් තම්බ ස්වක්කතයි කියන්න බෑ. ඊට පස්සේ ඊටාමත් ප්‍රසියුම්. මෝහ අන්ධකාර, පටලැවිලි, නොදැනීම්, වරදවා වටහා ගැනීම හිමීට හිමීට අයින් කරුවට පස්සේ තමයි මේ ධර්මයේ තියෙන ස්වක්හත ගුණය ඊටාමත්ම ගැඹුරින් ඊටාමත්ම අත්‍යන්ත වැටෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක සඳහා ඊ අපි ඇත්තටම අර පංසුදෝවන සූත්‍රයේදී රත්තරන් පස් ටිකක් අරගෙන ඒක රළු බොරළු අයින් කරලා මඩ අයින් කරලා කලල් මඩ අයින් කරලා ඊට පස්සේ ඉතුරුලා තියෙන රත්තරන් කෑලි වල වටේ ගෑවිලා තියෙන කහට මල ඉවත් කරන්නසේ ගොරොසු ගොරොසු දේවල් අයින් කරලා අයින් කරලා අයින් කරලා ඒ රත්තරන් නිසාර කරගෙන ගන්නකොට පියවර හතරක් ගැන සරුවචන්සේ සඳහන් කරනවා ශීල ශික්ෂාවෙන් සමාධි ශික්ෂාවෙන් ප්‍රඥා ශික්ෂාවෙන් ඊටාම ගැඹුරු විදර්ශනාවෙන් ඒ රත්තරන් සුද්ධ කරාට පස්සේ තමයි ඒක කර්මන්‍ය වූ වැඩ කර ගන්න පුළුවන් රත්තරන් බවටපත් වෙන්නේ. ඉතින් ඒ සියුම් කොටස ගැන කතා කරනකොට ගොඩක් වෙලාවට සාමාන්‍ය පොදු බෞද්ධයාට තේරෙන්නේ නැහැ. ඒක ගැඹුරුයි කියලා කියනවා. මොකද හේතුව එයත් යන තාම ගොරෝසු සහ මධ්‍යම ප්‍රමාණයේ කෙලස් පිළිබඳව අවබෝධය හෝ ඒවා දුරු කිරීමේ අත්දැකීම් මදි නිසා. සාමාන්‍ය බෞද්ධ විතරක් නෙවෙයි රහතන් වහන්සේ කෙනෙකුට වුණත් බුදුහාමුදුරන්ට වුණත් උන්වහන්සේ පවා තේරුම් කරලා දෙන්න උත්සාහ කරනවා අර ඊටාම සියුම් ඒ අවිද්‍යාව දුරු කිරීම කොහොමදත් ගැඹුරම තමයි කියලා. නමුත් කවදා හෝ ඒ ටික අයින් කරන්නේ නැතුව ඔය පිටලෙල්ල සුද්ධ කරගෙන හිටියට කවදාකවත් ඒ රත්තරන් කර්මන්නේ වෙන්නේ නැහැ. දඹ රත්තරන්ක් බවට පත් වෙන්නේ නැහැ. හිත දඹරතරණක් බවටපත් වෙන්න නම් අර බාහිර දින උපක්ලේශ අවිද්‍යාව ටික ටික ටික ටික අයින් කරන්න. ඒ සම්බන්ධයෙන් ඉතාමත්ම මේ ඒ සඳහා සූදානම් වෙනවා නම් ඒ සඳහා යන්න ඕනේ නම් ਸਰවචනාංශයේ අත්තන ඇර දේශනා කරපු අනන්තවත් සූත්‍ර කොටස් තියෙනවා. අපුදුමාකාර විදියට මේ සාමාන්‍ය භාෂාවේ වචන පාවිච්චි කරලා අර ඊටාමසියුම් කහට අර ඊටාමසියුම් මලකඩ අයින් කරලා මේ හිතේ තියෙන ඒ ස්වර්ණමය ගතිය ධම්රතරං ගතිය මතු කළ දෙන්න සරුවචනාංශයේ දේශනා කරලා තියෙනවා. ඉතින් ඒක ඇත්තටම හරිම සියුම්. හරිම ලෝක විවහාර භාෂාව හරහා ඉතාම සියුම් තැනකට අනගහන වෙනවා. ඉතින් ඊටත් වැඩිය හුඟක්ම සියුම් දෙයක් තමයි අවුරුදු 2600කට ඉස්සලා කර ඒ දේශනා කරපු ඉතාම සියුම් කොටස් අද ඇලපිල්ලක් කිස්පිල්ලක් වෙනස් කරන්නේ නැතුව අවුරුදු 2600ක් අපි අදක්වා පැමිණලා තියෙනවා. බුදුහාමර මේක තේරුම් ගන්න විස්තර කරලා දීපේකත් ආශ්චර්ය අద్භූත ධර්මයක් මිනිස්සයාට. ඊට පස්සේ අපේ પરම්පරාව මේ ථේරවාදය අවුරුදු 2600ක් මේක බඩතුලේ රඟවාගෙන තියෙනා වගේ. ඔය ලංකාවේ <coughs> දන්ත ධාතුන් වහන්සේ කරදර වෙනකොට රැකගත්තා වගේ අඳගෙන ඇවිල්ලා මේ ත්‍රිපිටකයේ වශයෙන් අපිට ඉදිරිපත් කරලා තියෙනවා. ඒක පහුරු ගාලා බලනකොට පිටු පෙරලා බලනකොට පේනවා මේ ස්වකහාත භාවයේ මනාකොට දේශිත බව ඒක එකක් විදිහට බලනකොට ඇත්තට මේ අතරවාර දීටපු ආචාර්යයන් වහන්සේලා වනේපා කියන මේක රැකපු නිසා මේක හිටියද එතෙන් සරුවචනාංශිකේ අදිෂ්ඨාන ශක්තිය නිසා හිටියද කියලා කල්පනා වෙන්න වෙන්න වෙන්න බුද්ධ රත්නේ ධර්ම රත්නේ සංඝ රත්නේ ගුණ ඒක නිකන් කහ කැල්ලක් දෙකට කැඩුවා වගේ හොඳට ප්‍රකට වෙනවා හැබැයි මේක ඇහුවට විතර ප්‍රකට වෙන්නේ ඒක Taman තුලින් ක්‍රියාත්මක වෙනකොට තමයි ඒකට නියමම සාක්ෂිකාරය වෙන්න පුළුවන්. නියමම අප්පගේ උරුමෙට බුදලයට අයිතිකාරය වෙන්න පුළුවන්. ඒ නිසා එවැනි නෛර්යානික සද්ධර්මයක තියෙන ඒ ගැඹුරු කොටස් වල නියම හිමිකාරය වල්මකාරය බුදල්කාරය වෙන්නේ භාවනා කරන කෙනා පමණයි. ඕන කෙනෙකුට භාවනා කරන්න පුළුවන්. හැම කෙනාටම භාවනාවේ මේ ගැඹුරට යන්නත් බෑ. භවනා නොකරන නොකරන්නේ තමන්ගේ මෝඩකම නිසාම තමයි. තමන්ගේ අවිද්‍යාව නිසාම තමයි. ඒකට කිසි කෙනෙක් දෙවන්නේක බලපෑමකුත් නැහැ. නමුත් මේ මෝඩ වුණාට මේ මෝඩකම කියන්නේ මට භාවනා කරන්න බැරි අරය නිසා මේ ආනිසා කියලා ගොඩක් කාරණා කියනවා. ඉතින් අද මේ තියෙන සූත්‍රයේදී අද මම උත්සාහ කරුවා මේ සඳහා සංචේතනා සූත්‍රය කියලා වටනා සූත්‍රයකින් ਸਰවචනාංශ මේ අවිද්‍යාවේ ශ්‍රී ලංකාවේ ටික වැඩ කැලේ ටික පෙන්නනවා ඒ සංචේතන සූත්‍රයේදී සූත්‍රයේදී අඟුත්නිකයි චතුක්ක නිපාතේ ඒකේ බොහොම ලස්සනට අර ගැඹුරට බහින හැටි පෙන්ලා දීලා තියෙනවා. ඉතින් අපි ඊයේ කරපු ධර්ම දේශනාවත් එක්ක තව ඩිංගිත්තක් ඉස්සරහට යන්න පුළුවන් වෙයි කියලා හිතනවා. ඒ සූත්‍රය සාධක සූත්‍රයක් වශයෙන් ඉදිරිපත් කරගෙන යනකොට එතකොට බුදුරජාණන් වහන්සේ කියලා කියනවා කායච බික්කවේ සති කාය සංචේතන හේතු උපජ්ජති සුඛ දුක්ඛ කියලා. මේ කයක් කියලා එකක් අපි ළඟ තියෙනවා. කය කියලා කියන්නේ ස්කන්ධය කියන වචනෙන් කැලිලා ආපු එකක්. ස්කන්ධය කියන වචනේ සිංහලට කඩන තව එකක් තමයි කන්ද කියන එක. මේ කය කියන්නේ රූප ස්කන්ධයක්. රූප ගොඩක්. කඳු ගැහිච්ච රූපයක්. අන්නේ කාය තියෙන තාක්කාලි මේ කය සම්බන්ධ කරගෙන චේතනා පහල කරන තාක්කල් කය සංචේතන කියලා සඳහන් කරනවා. මේ දෙක තියෙන තාක්කල් ඒ පුද්ගලයාට සැප දුක් දෙක තියෙනවා. කය පවතින තාක්කල් කය සංචේතන පවතින තාක්කල් එහෙම නැත්නම් මේ කය මමය මගේය මගේ ආත්මය කියලා මේක අල්ලබදා ගන්න තාක්කල් ඒ පුද්ගලයා නිතරම ගින්දරේ දානවා අවුවේ මේ වතුරේ දානවා ගින්නේ දානවා අවුවේ දානවා වගේ සැප දුක් දෙකෙන් තවනවා. ඒ වගේම වාචාය භික්කවේ සති වචී සංචේතන උපජ්ජති අජ්ජාතං සුපදුක්ඛ මේ අපි වචන කතා කරනවා හැම වචනකින්ම දුකක් තමයි ඇති කරලා දීලා තියෙන්නේ වචන කතා නොකලත් ඇතුළත දොඩමලු ගතියක් තියෙනවා භවනා කරන්න පටන් ගත්තට පස්සේ ඇතුළේ දොඩමලු ගතියක් තියෙනවා නැත්නම් අපේ ඇතුළේ මේ විස්තර ਵਿਚාර විභාගයක් යනවා. ඉති බුදුරජාණන් වහන්සේ කියලා තියෙන වාචාය බික්ක විසති වාච වාචී සංචේතනා හේතු. ඒ වචන සම්බන්ධව තියෙන මේ වචනත් තවට බඩ බිඳිලා නැහැ. මත ඇඟ ඇතුලේ ගොජ දාන ගතිය නිසා සැප දුක් දෙක පහළ වෙනවා. ඒ වගේම මනේ බික්ක වේසත්වි මනෝ සංචේතනා හේතු උපජ්ජති සුඛ දුක්ඛ. මේ හිතක් කියලා එකක් තියෙනවා කියලා හැම කෙනාම හිතන්නේ. හිතෙන් හිතවිලි එනවනම් හෝ එහෙම නැත්නම් හිතවිලි හැදෙන්න තියෙන මේ Java ගැම්ම ඇතුලේ තියෙන තාකල් සැප දුක් දෙක තියෙනවා. ඉතින් මේ විදිහට සැප දුක් දෙකම තියෙද්දී ඇයි මේකට දුකක් විතරක්ම දෙනවයි කියලා කියන්නේ ප්‍රශ්නයක් වෙනවා. කයක් තියෙනවනම් සැප දුක් දෙක තියෙනවා. වචනයක් තියෙනවනම් සැප දුක් දෙක තියෙනවා. හිතක් තියෙනවනම් සැප දුක් දෙක තියෙනවා. ඉතින් එවනම් ඇයි මේක දුක විතරක් කියලා කියන්නේ? ਸਰවචනන්දේ සඳහන් කළ තියෙනවා යම පෙරලෙන සුළු නම් ඒක දුකයි. ඊට ਸਰවචනන්දගේ පරමාර්ථ නඩගෙන ආර්ය වෝහාර කියන වචනේ පාවිච්චි කරන්නේ ආර්ය වෝහාර බණ්ඩෝන යම් දෙයක් පෙරලෙන සුළු ගතියක් තියෙනවනම් ස්පාසු නැති ගතියක් තියෙනවනම් ඒක චපලයි ඒක දුකක්. ඒ නිසා සැපක් අපි ළඟ තියෙන හැම සැපක්ම දුකට මාරු වෙනවා. හැම දුකක්ම සැපට මාරු වෙන නිසා බුදුජානනාංශයේ සැප දුක් දෙකම චපල වූ එකිනෙකා මත මාරු වෙන ධර්ම නිසා දෙකම දුකයි කියලා කියනවා. ඉතින් මේ විදිහට මේ කයක් පවතින තාක්කල් දුකක් තියෙනවා වචනේ පවතින තාක්කල් දුකක් තියෙනවා මනස පවතින තාක්කල් දුකක් තියෙනවා මොකද මේක ගින්නේ දානවා වතුරේ දානවා වගේ තවනවා පෙළනවා කවන පෙළට ගති දෙක ඇති කරනවා කය නිසා වචන නිසා මනස නිසා ద్వාර තුනයි තියෙන. ওই ద్వාර තුනෙන් අපි නිතරම දැවි දැවි සැලි සැලි පිළිපිලි තමයි ගත කරන්නේ. සාමාන්‍යයෙන් ගොඩ දාපු මාළුවෙක් වගේ කියලා තමයි කියන්නේ. ඉතින් මේක උපකල්පනයක් විදිහට මූල ධර්මයක් විදිහට ඉදිරිපත් කරගෙන අපි භාවනා ජීවිතයට මේක දාලා කායගත සතියට හිත දාලා කායනුපස්සනාවට හිත දාලා අපි හොඳට පట్టල වාඩි වෙලා ඇස් දෙක වාගෙන හිත ඇතුළට දාගත්තොත් ශබ්ද දිගේ වේදනා දිගේ හිතවිලි දිගේ රූප දිගේ ගන්ධ දිගේ රස දිගේ දුවන්නේ නැතුව Tamanට ඇත්තක වහන වාඩි වෙලා ඉන්නකොට මොනවද වැටහෙන්නේ කියන කයක් තියෙන බාට පණ තියෙන බාට මැරිච්ච නැති බාට මොනවද වැටෙන්නේ කියලා බලන හිටියොත් මේ කය කියන එක අපිට වැටහෙන ආකාරයක් තියෙනවා. මැරිච්ච නැති කයක්, නිින්ද නොගිය කයක්, ක්ලාන්ත නොවිච්ච කයක් වැටහෙන ආකාරයක් තියෙනවා. අන්නේ වැටෙන ආකාරය නිතරම පෙන දාන, ගොජ්ජ දාන රාකලයක් වාගේ, පැයෙන කිරිහට්ටියක් වාගේ, උතුරන වතුරක් වාගේ ගොජ්ජ තම තම ගොජ්ජ තම තම තමයි තියෙන්නේ. මේක තවත් ඩිංගිත්තක් යහරි ගියොත් කියන්න පුළුවන් මේ කය කියලා කියන්නේ හතර මහා භූතයන් පඨවි ආපෝ තේජෝ වායෝ මේවා එකම චිත්තක්ෂණයක්වත් ඉසුබුලන තරම්වත් විවේක වෙන දෙයක් නෙමෙයි. අනිතරෝම සැලිසැලී තියෙන්නේ කුල්ලක දාලා පොළන හාල් ටිකක් වාගේ. පෙළන ගතිය තමයි තියෙන්නේ. ඒ නිසා මේ කයත් එක වහගෙන ඇතුලේ බැලුවොත් බැලු බැලමට නම් මුලදී පේන්නේ නැති වෙයි. හොඳට හිතෙහි සාදර වුණොත් වේෂ නොබල ටික කියලා බලනකොට අන්තිමට වෙන්නේ මේක දිගටම මෙහෙම නලියන දඟලන පණුරිත්තක් වාගේ ගොජ දාන රාගලයක් වාගේ කිරි පැහෙන කිරි කලයක් වාගේ පැහි පැහි පැහි පැහි පැහි පැහි තියෙන. මේක සමානට ආශ්වාස ප්‍රශ්වාස වශයෙන් ප්‍රකට වෙනවා සමානට පිම්බීම හැකිලිම වශයෙන් ප්‍රකට වෙනවා නැත්නම් ඉඳගෙන ඉන්නකොට දැනෙන්න පටන් ගන්නවා. ඉතින් මේක කලබල කරන්නේ නැතුව මේකට අභියෝග කරන්නේ නැතුව මේක සාදර වෙලා මේක දිහා බලාගෙන හිටියොත් මේකට අවුස්සන් නැතුව ප්‍රතික්‍රියා කරන්න නැතුව මේ කයක් පවතින බවට තියෙන මේ සියලු නිමිටි මේ සියලු අරමුණු මේ සියලු සංඥා ගැවිලා හිත නිමිත්තක් නැති මට්ටමට වගේ සංසිඳෙන්න ඉඩ තියෙනවා මේකට කියනවා කාය පස්සම්බනේ කියලා. ආය සංස්කාරංගේ පස්සම්බනේ කියලා. අන්නේ එදාට වැටෙනවා පුදුමාකාර විවේකයක්. එදාට වැටෙනවා පුදුමාකාර සාන්තියක්. එදාට වැටෙනවා පුදුමාකාර මිහිරියාවක් අර කය නැතිකම නිසා. කාය සංස්කාර නැතිකම නිසා කාය සංස්කාර කියන්නේම ගොජ දාන පැහැෙන දෙයක්. මේකට කලබල නොකර මේක මම මාගේ කියාගෙන තු හොඳට බලහින් එක තමයි මේ කායන පසන කියලා කියන්නේ. ආනපන සති භාවනා කිව්වත් පිම්බීමක් කිරීම කිව්වත් කොහෙන් පටන් ගත්තත් කායන පස්සනාදී වෙන්නේ මේකයි නමුත් මේක සංසිඳනකොට ඒ යෝගාවචරයට දැක ගන්න පුළුවන් වචී සංස්කාර වචනය හෝ මනස කියන එක තාම අත තියලා නැති වුණාට මේ කයේ යම් සංහිඳියාවක් කයේ යම් සංසිඳීමක් පස්සම්බනයක් සිද්ධ කරන්න පුළුවන් ඒක මේ ස්වක්කාත ධර්ම විදියේ පෙන්නනවා මිනිස්සුයෙකුට විතරක් ලැබිය හැකි සිල්වන්තයෙකුට පමණක් ලැබිය හැකි භාවනා කරලා හරියට සම්මාදිට්ඨිය පමණක් ඇති කෙනෙකුට මේක මේ ජීවිතේදිම විඳිය හැකි කයෙන් සමුගෙන විඳිය හැකි තත්ත්වයක් මේ වෙලාවේදී කයෙන් සමුගන්නවා කියන එක අපිට වෙන වචනකින් කියනවා නම් ඒ වගේ ආස්වාද ප්‍රසවාසයට වගේ දෙයකට හිත දාලා පිම්බීමක් කියන වගේ දෙයකට හිත දාලා ඒකම සංසිඳනකම් බලන්න හිටියොත් ඒ தත්තෙට ගිය ඒ தත්තේ අත්දකපු කෙනෙකුට දකින්න පුළුවන් ඒ සංසිඳිච්ච වෙලාවේදී ලැබෙන අත්දැකීම ඇහෙන් රූප බැලීමෙන් ලැබෙන අත්දැකීම වගේ එකක් නෙවෙයි. කනෙන් සද්ධාහන වගේ ලැබෙන අත්දැකීමකුත් නෙවෙයි. නාසයෙන් ගඳ බලන වගේ ලැබෙන අත්දැකීමකුත් නෙවෙයි. දිවට රස ලැබීමෙන් ලැබෙන අත්දැකීමකුත් නෙවෙයි. කයට මේ ඉඳගෙන ඉනකොට හැප්පෙන ගතිය දැනෙනවනේ පහස එහෙම ඉක්කුත් නැහැ. හිතට එන හිතවිල්ලකුත් නෙවෙයි. හැබැයි නෑ කියන්නත් බැරි අත්දැකීමක් තියෙනවා. අන්නේ අත්දැකීම විස්තර කරන්න පුළුවන් මේක කය හා කාය ප්‍රතිබද්ධ හෝ ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ නැහැ කියලා. යම් අත්දැකීමක් ලබන්න පුළුවන් ඉන්ද්‍රිය හා ප්‍රතිබද්ධ නැති. ඒ නිසා හොඳට යෝගාවචර භාවනා කරනකොට කරනකොට ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ අත්දැකීම් සහ ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ නැති අත්දැකීම් දෙක කැඳෙන් ගල බේරන්න වගේ බේරන්න ඉගෙන ගන්න ඕනේ. දහස්වර කරලා බේර ගන්න ඕනේ. ඉන්ද්‍රියබද්ධ හැම අත්දැකීමක්ම ධාතු මනසිකාරය හරහා ආනාපානය හරහා පිම්බීම හැකිලිම හරහා තමයි පෙන්වන්නේ. නමුත් ඒක සංසිඳෙන්න සංසිඳෙන්න ඒ ධාතු මනසිකාරයක්වත් ආස්වාස් ප්‍රසවාසයක්වත් පිම්බීමක් හැකිලිමකුත් නැතුව අහවල් දේ කියා ගන්න බැරි අර නිමිත්තක් ගන්න බැරි තත්ත්වයට යනකොට ඒ පුද්ගලයාට තේරෙනවා එතන ඒ තියෙන தત્ත්වයේ පෙරලෙන සුළු ගතිය නෑ. ගොජ්ජ දාන ගතිය නෑ. සැපක් කියන්නත් බෑ දුකක් කියන්නත් බෑ. මේ පෙරලෙන සුළු ගතිය නැති නිසා සර්වඥාණන් අපිට යෝජනා කරන සක්කාතව මෙතෙට යන්න මේක අත්දකලා බලන්න මේකේ පෙරලෙන ගතියක් නැති නිසා මම කියනවා මේක සැපක් කියලා. බුදුජානනාංශේ පෙරලෙන සුදු දෙයට කියන්නේ දුකක් කියලා. ඒ නිසා පෙරලෙන්නේ නැති දෙයට කියනවා පෙන්නලා, අත්දකලා, අත්දකින්න ඇරලා මෙන්න මේක තමයි ශප කියන්නේ. මේ ශප කායිකව ලැබෙන ශපක්. නැත්නම් කය හා සම්බන්ධ ශපක්. නැත්නම් කායනුපස්සනාව හා සම්බන්ධ ශපක්. ඒක නිසා කය ස්කන්ධය ගොරෝසුට පවතින තා. ඒක අපි ශප දුක හොයන එක තමයි මේ රස්සාවක් කරමින් දරුවන් ආම්ම කරමින් ඉදිරියදා ජීවිතය කරමින් උත්සාහ කරන්නේ. මොකද ඒකේ තියෙන පහත් තත්ත්වය බුදුහාම වෙන එක පෙරලසුයි. නමුත් අපි ඒ කාය gedara දොරවල් ටික විවේක ගන්න බණ භාවනා කරලා දවසක අපි හිට පුළුවන් වුණොත් එහෙම සංහිඳියාවක් ලබා ගන්න. එතකොටත් අපි යනවා ඔය සැපට දුකට අහුවෙන්නේ නැති තැනකට ගිහිල්ලා. ආවල් දෙයි කියලා නිමිත්තක් කරගන්නත් බැරුව කයමුත් සමු අරගෙන ඉන්ද්‍රියංගිනුත් සමු අරගෙන ඉන්න පුළුවන් තරම් අන්න එතනදී හම්බ වෙනවා සැපට දුකට අහුවෙන්නේ නැති පෙරලෙන්නේ නැති තැනක්. අන්න ඒකට බුදුරජාණන් වහන්සේ කියනවා සපයි කියන්නේ වටනවා කියලා ආර්ය විනී හැටියට. මෙන්න මේ වාගේ මේකක් කය සම්බන්ධව තියෙනා වගේම වචනේ හා සම්බන්ධව වාචාය වාබික වේ සති වචී සංචේතන හේතු උපජ්ජති සුඛ දුක්ඛං වචනයක් තියෙනවා නම් ඕ ඇතුළත දඩමලුකම තියෙනවා නම් ඒ තාකල් පෙළෙනවා. ඔත් මේක සංසිඳවන්න පුළුවන්. එකක් බාහිර වචන කතා කිරීම නැත කරන්නේ. එල හොඳට නිස්සද්දව භාවනා කරගෙන ගිහිල්ලා ඇතුළත කතාවක් ප්‍රතික්‍රියා කරන්න නැතුව නතර වෙච්ච දවසක ඒ පුද්ගලයාට පුළුවන් වෙනවා දැකගන්න ඇතුළත දොඩමලුකමකුත් නැතුව බාහිර දොඩමලුකමකුත් නැතුව මේ වචනය හෝ වචී සංස්කාර යම් ප්‍රමාණයකට සංසිඳවන්න පුළුවන්. අන්නේ සංසිඳේවට පස්සේ මේ මනුස්සයාට හම්බ වෙන මේ හුද්දකලා බව ඒ විස්රාමය ඒ විවේකය අද මේ sannivedana ලෝකයක් එක්ක බලනකොට හිතා ගන්න බැරි ඉස්පාසුවක් අද මේ sannivedana ලෝකය කියලා කියන්නේ පුදුමාකාර කැම්මැල්ලයක් අද හැදෙන තරුණ ජනතාවගේ උදේ ඉඳලා හැන්ද වෙනකන් සංගීතයයි අරකයි මේකයි අහලා අහලා කම්බරේ සාමාන්‍ය බෙර ඇහැකටත් වැඩිය හයි වෙලා තියෙනවා. පිටරටවල බයිසිකල් පදින හැම එකාම ඊයර් ප්ලග්ස් මේ ඊයර්ෆෝන් ගහගෙන කෑල්ලක් එල්ලගෙන යනවා. ඊයර්ෆෝන් හරහා වුණත් ළඟ ඉන්න කෙනෙකුට ඇහෙනවා. ස්පෝටි කාර් අරගෙන පදිනවා බුද්ධමාකාර බේස් කරලා මියුසික් දාගෙන ඒ වගේම ගෙදරවල් දොරවල් වල එහෙම නැත්නම් හැම හන්දියක් ගානේම ස්ටුඩියෝස් දාගෙන මේ තනිකම නිශ්ශබ්ද භාවය පේනිමා මුස්පේන්තුවක් විදියට. ඒක පුදුමාකාර ගෝසාවක ජීවත් වෙන්නේ. ඉතින් එහෙම කෙනෙකුට කොහෙද කවදාද හම්බ වෙන්නේ අසහනයක් නැති චිත්තක්ෂණයක්. මානසික ආතතියින් තොර චිත්තක්ෂණයක් කවදාද හම්බ වෙන්නේ. ඉතින් ඒක හම්බ වෙන්න මේ ශබ්ද කරන්නේ නැතික විතරක් නෙවෙයි ඇතුළත දොඩමලකවන් නැත කරලා මේ වචනේ සංසිඳවන්න පුළුවන් තරක් වෙනවා. ඒක භාවනා ලෝකෙදී අපි කියන්නේ මේ විතක්ක ਵਿਚාරයන්ගේ සංසිඳීමක් කියලා. විතක්ක ਵਿਚාර සංසිඳනවා කියන්නේ නිින්ද යනවා කියන එක නෙමෙයි. හොඳ අවදීන් මේක ලබන්න පුළුවන්. ඊට පස්සේ තමයි කෙනෙකුට යත තියෙන මට්ටමේ අවිද්‍යාව ක්‍රියාත්මක වෙන මේ මනෝ සංචේතන එහෙම නැත්නම් චිත්ත සංස්කාර දැක ගන්න පුළුවන් වෙන්නේ ඒකනම් සංසිද්ධ වණ්ඩම බැරි වෙයි කියලා හිතන තරම් ඉතාමත්ම මායාකාරී. ඉතාමත්ම සූක්ෂම මට්ටමින් ක්‍රියාත්මක වෙනවා. ඉතින් එතන යනකොට බුදුරජාණන්සේ සඳහන් කරනවා යම් කිසි කෙනෙකුට මේ වචී සංස්කාර සංසිඳවන්න ඕන වචන සංසිඳවන්නේ නැතුව මනෝ තත්ත්ව සංසිඳවන්නේ නැතුව අඩු ගානේ ආශස් ප්‍රසවාසය හරහා පිම්බීම කිරීම හරහා කියලා කයේ යම් කිසි ස්පාසුවක් ලබනවා නම් ඒ බුදුලා තේරුම් ගනි කියනවා මේ වගේ සංහිඳිච්ච පසුබිමක ඉඳලා බලනකොට මේ කය හොල්මන් කරන්නේ ක්‍රියාත්මක වෙන්නේ කාය සංස්කාර ඇති වෙන්නේ ඒකට කියනවා කාය විකාර කියනවා හත්ත විකාර පාද විකාර කියලා කියනවා මේ ක්‍රියාත්මක වෙන්නේ ඇත්තටම තමන්ගෙම ඇතුළතින් එන සංචේතන නිසාද එහෙම නැත්නම් අනුන් නලවන්න පිනවන්න අනුන්ට රඟපාන්න ගිහිලාද කියන එක බැලුවොත් එහෙම දෙකක් තියෙනවා කියලා බුදුහාමුදුරුවෝ කියනවා. අපේ කය මේ එක තැනක තියාගෙන ඉන්න බැරුව නටන්නේ දඟර නැටුම්, වට්ටක්ක නැටුම්, උඩ නැටුම්, බිම නැටුම් ඔක්කොම නැටුම් නටන්නේ ඇතුළතින් පහළ වෙන එකක් නිසාද පිටතින් පහළ වෙන එකක්ද කියලා බැලුවොත් සන්තං වාතං භික්කවේ කාය සංකාරං අபிසංකරෝති තං පච්චා උපජ්ජති අජ්ජත්තං සුඛ දුක්ඛං මේ ඇතුළත තහත්ව ගන්න මේ කාය සංස් කාය නලවන කාය එකතන තියාන බැරි ගතිය ඇතුළතින් Tamange ඕනකමින් හට ගන්න එකක්ද පිටින් හට ගන්න එකක්ද කියලා බැලුවොත් හරි අසරණ භාවයකට පත් වෙනවා අපි මේ උදේ ඉඳලා හැන්ද වෙනකන් නටන්නේ ඇත්තටම අවශ්‍ය ටිකක්ද නැත්නම් අනුන්ට රඟපාන එකක්ද කියලා. පුදුමාකාර රඟපෑමක් තියෙනවා. ඒ වැද්දාගේ තිබුණ නැහැ. වැද්දන්ට රංගපාන දෙයක් තුනා උන් හෙළුවෙන් හිටියේ. ඊවල හදන දේකුත් තිබුණත් නැත්නම් ගල් ගුහාවල හිටියේ. ඔක්කොමත් ඒක ගත කරා. ඉතින් අමාරුවම ජීුණේ අලයක් හරගන්න එකයි, සතෙක් බිම දාගන්න එකයි සරල ජීවිතයක් ගත කරා. මේ ශිෂ්ටාචාර සම්පන්න වෙන්න පටන් ගන්නතර පස්සේ මනුස්සයා මේ ලිංගිකත්වය ඉස්සරහට තියාගෙන ඒක පුදුමාකාර ප්‍රශ්නයක් වඩපත් කරගත්තා. මත්කම හැම වෙලාවෙම අනිත් කෙනාගේ අවධානය ගණ්ඩත් ඒකට අනිකිනා සතුරු කරන්නත් මේ සංස්කරණ සංචේතන ඇතුළත පිටත් දෙක බලනකොට බුදුජානසෙ පැහැදිලිව මතක් කරන මේක දිහා බලන්න අපි උදේ ඉඳලා හැන්දනකන් නලියන්නේ අපි උදේ ඉඳලා හැන්දනකන් නටන්නේ ඇතුළතින් එන එකක් නිසාද පිටින් එකක් නිසාද කියලා බැලුවොත් අපි හරියට රිමෝට් කන්ට්‍රෝල් එකකින් දුවන බුල්ඩෝසරයක් වගේ රිමෝට් කන්ට්‍රෝලර් එකකින් බුල්ඩෝසර් දුවවන්න පුළුවන් වැව යට උල්ට්‍රෝස්ලේ බස්සලා වැව හරන්න පුළුවන් රිමෝට් කන්ට්‍රෝල් එකකින්. ඔය බෝම්බ නිෂ්ක්‍රිය කරන බුල්ඩෝසර් තියෙනවා. ඒවත් ක්‍රියාත්මක කරන්නේ සම්පූර්ණයෙන්ම රිමෝට් කන්ට්‍රෝල් එකකින්. ඒ වගේ බලනකොට විශේෂයෙන්ම තරුණ තරුණියන්ගේ හැසිරීම සම්පූර්ණයෙන්ම අනුගේ කොළන් නටවන දෙයක්. අක්ක යන්නේ එන්නේ කන්නේ බොන්නේ හරිම තාලෙටයි අක්ක යන්නේ එන්නේ කන්නේ බොන්නේ හරිම තාලෙටයි කියලා ලොකු වෙච්ච නැති කෙල්ලට තේරෙනවා. හැබැයි අක්ක කියනවා ඒක නැත්තම් ඉතින් ඉඳලා වැඩක් නැහැ. අයියත් එහෙම තමයි. අම්මත් එහෙම තමයි. තාත්තත් එහෙම තමයි. දේශපාලනඥයත් එහෙම තමයි. ආර්ථික විශේෂඥයත් එහෙම තමයි. සමාජ විශේෂඥයත් එහෙම තමයි. කවුරු නටවන්න නටන නැටිල්ලක්ද කියලා බුදුචානන්සේ පැත්තකට ඉඳලා කියනවා ඔබ ඉස්සල්ලාම එකක් කරපන්. මොකද්ද? හොඳට මේක නිස්සද්දව පැයක් දෙකක් ඉන්න පුළුවන් විදිහට බලපන්. අඩු ගානේ හුස්ම ටික පවා ආයාස කරන්නේ නැතුව ඉබේන අතර වෙන තැනට ගිහිල්ලා බලලා දැන් මෙහෙම ඉන්න බැරි මොකද? කඩිගාය මොකද? නලියන්නේ මොකද? මේක උඹේ මොමනාට මේක වෙන්නේ. එහෙම නැත්නම් මේ අනුන්ගේ මොනාට දෙන්නේ බැලුවොත් මේක සම්පූර්ණ පළු දෙකකට කඩන්න විශේෂයෙන්ම රාජධානිවල දියුණුවේ සම්මත රටවල නගරවල ජීවත් වෙන බොහෝ දෙනා අනුන්ගේ ඇස්වල තමයි ජීවත් වෙන්නේ. ඉතින් ඒ මතින් තමයි ජයග්‍රහණය, තැප, ජනප්‍රිය භාවය, දියුණුව ඔක්කොම තීන්දුව කරන්නේ කවුදෝ ගෙනත් දාපු උපමාන ටිකකි. මේ සඳහා කොච්චර දුක් වෙනවද? කොච්චර රඟපාන්න වෙනවද? කොච්චර තමන්ගේ සැප පාවා දෙනවද කොච්චර තමන්ගේ විවිකේ නැති කරගන්නවද කියන එක මරණකම්ම තේරෙන්නේ මරුණත් තේරෙන්නේ අපි කාගේ පදයටද නටන කවුද මේකේ න්‍යාය පත්‍රය හදන්නේ කියලා බැලුවොත් බුදුහාමර ප්‍රශ්න දෙකකට දානවා ඇතුළේ තින්ද පිට තින්ද කියලා පොඩ්ඩක් බලන්න. ඒ වාගෙම කියනවා මේ කය අනුන්ගේ කැමැත්තෙන් හොකමන තමන්ගේ කැමැත්තෙන් හොකමන්නේ මේ දඟලනකොට ක්‍රියාත්මක කරනකොට සචේතනිකව කොච්චරක් වෙනවද අචේතනිකව කොච්චරක් වෙනවද කියලා. කයේ ක්‍රියාකාරකම් කොච්චරක් දැනගන්න පුළුවන්ද? කයේ ක්‍රියාකාරකම් ගොඩක් නොදැන සිටිනවද කියලා බැලුවොත් දැනගෙන Tamange උමනාවට සිද්ධ වෙන කයේ ක්‍රියාකාරකම් ඉතාමත් චුට්ටයි සිද්ධ වෙන්නේ. ඉබේ කෙරෙන අනුන්ගේ පදවලට නටන නැටිල දිහා බලනකොට පුදුමාකාර ඉන්ධන දහනයක් සිද්ධ වෙලා පුදුමාකාර පරිසර දූෂණයක් කරගෙන පුදුමාකාර චිත්ත දූෂණයකටපත් වෙලා අප්‍රමාණ අවිද්‍යා රාශියක් ඇති කරගෙන නටලා නටලා හති වැටිලා අපි හෙට බුදිය ගන්න. ඊට පස්සේ හෙට උදෙත් නැගිටින්නේ අරිටත් වැඩිය නටන්නම් කියලා හිතාගෙන. ඉතින් මෙහෙම ගත කරන එකේ බුදුචාන් වහන්සේ මේ හතර පෙන්ලා දෙනවා මේ දඟලන දැඟලිලින් කොච්චරක් Taman නිසාද කොච්චරක් අනුන් නිසාද කොච්චරක් දැන දැන සිද්ධ වෙනවද කොච්චරක් නොදැන Taman රූකඩේ වශයෙන් ක්‍රියාත්මක වෙනවද කියලා බලන්නේ කියලා. මේ සේරම අවිද්‍යාව නිසායි කියලා කියනවා. මේ හැම කයේ සිදුවෙන මේ හැම කටයුත්තක්ම සිද්ධ වෙන්නේ අවිද්‍යාව හරහා කියලා අවිද්‍යාව ලෝබන්දිනවයි කියලා. ඒක දැක ගන්න හෝ ඒක සංසන්දනාත්මකව බලන්න හෝ ඒක පිළිබඳව ස්වකහාත ගුණයක් දකින්න හෝ මේක නතර කිරීමේ කලාව දන්න කෙනාට පමණයි මේ දර්ශනය බලන්න පුළුවන්. බැලුවට අඩු ගානේ සද්ධා මේ සතුටක් ඇති වෙයි. මේ මැෂින් එක දුවන්න පටන් අරගෙන ඒක නතර කරගන්න බැරි මිනිස්සයාට ඒක අවිද්‍යාව නිසා තේරෙන්නේ නැහැ. යාට ඕනේ තවත් වේගෙන් දුවන්නයි. කවදා හරි මේක තේරෙන්නේ මේ කාය සංස්කාර නැත්නම් කාය සංචේතනා නතර කිරීමට උත්සාහ කරන කෙනාට. ඊට පස්සේ බුදුරජාණන් දෙපින්න උඹ අනුන්ගේ පදවලට නටන රූකඩයක්ද? එහෙම නැත්නම් උඹේ අභිවෘද්ධිය සලකාගෙන උඹේ අර්ථ චීතිය සලකාගෙන කටයුතු කරන මිනිස්සෙක්ද කියලා බැලුවොත්. අපේ ඔය අපවත් වෙච්චි කේමනන්ද කරු ස්වාමීන් වහන්සේ මතක් කරේ අපි හැම කෙනාම කාමරාජිනීගේ කාමරාජධානියේ බත් බැලියෝ කියන. අපි මෙච්චර නටන්නේ මේ ඇහැට ලස්සන රූප පෙන්වන්නයි. අපි මෙච්චර මේ නටන්නේ කනට ලස්සන ශබ්ද අසන්නයි, කංකලු ශබ්ද අසන්නයි. අපි මෙච්චර නටන්නේ නාසයට හොඳ ගඳ සුවඳ වදන්නයි. අපි මෙච්චර නටන්නේ මේ ජීවිත රස මසවලු දෙන්නයි. අපි මේ කොච්චර දුර නටන්නේ මේ කයට සුඛෝපභෝගී යාන වාහන ඇඳ කුටු කොට්ට මෙට්ට සකසන්නයි. අපි මෙච්චර මේ නටන්නේ හිතට ඕනේ වල්බූත අදහස් අපිට ස්වාධීනත්වය කියලා හිතලා හිතන්නයි. නමුත් එක එක්කත් ඉන්නවද කියලා අහනවා මේ මුළු ලෝකෙම ඇහැට ඇතිවෙන්න රූප බලලා දැන් ඇති කියු එකේ. ඛණ්ඩ සද්දාහලා දැන් ඇති කියු එකේ. නාසයේ දිවට කයට හිතට දීලා ඇති කරපු කෙනෙක් ඒ නිසා මේ මුළු සටනම ඇයිදල් කූඩේකට වතුර පුරවන්න හදනවා වගේ. හොනින්නව කලයකට වතුර පුරවන්න හදනවා වගේ නමුත් එකා එකා පරයාගෙන මේ නටන්න හදන්නේ කාගේ කැමැත්තද තමන්ගේද අනුන්ගේද හිතලද නැද්ද කියලා බැලුවොත් තමන්ගේම කැමැත්ත සඳහා තමන්ගේ ඉදurang පිනවීමට කරන කටයුත්තට අපි කියනවා කාම රාගය කියලා. මගේ දරුවන්ගේ මගේ පවුලේ මගේ රටේ කියාගෙන ඒ තමන් සැප ලබන සැප අනුන්ට දෙන්න හදන එකට අපි කියනවා භව රාගය කියලා. ඒක සම්පූර්ණ කරන්න. මේ කාම රාගයටත් වැඩිය භව රාගය සඳහා මගේ දරුවගේ මගේ අම්මගේ මගේ රටේ මගේ ආගමේ මගේ ජාතියේ ඒ ටික රකින්න උත්සාහ කරන්න කරන්න පරදින වැඩි. තමන්ගේ කාමයේ කියන එක සීමිත වැඩ පිළිවෙලක් ඒක සංකීර්ණ ප්‍රමාණයකට 100ක් වැඩි වුණාට කරන්න පුළුවන්. නමුත් මේ මනුස්සයගේ තියෙන ගතියක් එහෙම කෙරුවට ඒ අර සමාජශීලී සතෙක් නිසා මම විඳලා බෑ දරුවන්ටත් ඕනේ පවුලේ අයටත් ඕනේ ජාතියටත් ඕනේ කියලා අර විශාල ශේෂ්ත්‍රයට බහපු ගමන් පරදිනවා වැඩි වෙනවා වරදිනවා වැඩි වෙනවා එතකොට එන ද්වේෂයට කියනවා විභව තණ්හාව කියලා ඒ වෙලාවට මරෙන්න හිතෙනවා වහකණ්ඩ හිතෙනවා. අනු මරන්න හිතෙනවා. ඒ නිසා තණ්හාවම පෙරලන ද්වේෂයක් බවට ඉතින් අපි කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා වල තමයි මේ දිගට යන්නේ. යන හැම වැඩකදීම අවිද්‍යාවට අවිද්‍යාව ලෝ බඳිනවා. අවිද්‍යාව පෝෂණය ලබනවා. හැබැයි කවුරු හරි දන්නවනම් මේ කාම තණ්හාට පෝෂණය ලැබෙන හැම වෙලාවෙම භව තණ්හාට පෝෂණ ලැබෙන හැම වෙලාවෙම විභව තණ්හා පෝෂණ ලැබෙන හැම වෙලාවෙම අවිද්‍යාව ක්‍රියාත්මක වෙනවයි කියලා අවිද්‍යාව හැම වෙලාවෙම තමයි දුක් විඳ සිටිනවයි කියලා කෙනෙක් ටිකක් සංවර වෙන්න ඉඩ තියෙනවා. මේ කාරණාවවත් තේරුම් ගන්න අමාරුයි. මේ කාරණාවත් තේරුම් ගන්නවත් අඩු ගන්න දවස් 7-8ක් එක දිගට භාවනා කරන්න වෙනවා. එතන එක දිගට බණහන්න වෙනවා. එතන මේ අහන බණ හොඳට කල්පනා කරලා දිරව ගන්න වෙනවා. නමුත් මේ නැති දේවල්වත් හික දේවල්වත් නේ අවුරුදු 2600ක් එක දිගට වැහගෙන ආපු වැස්සක් වගේ තමයි මේක තියෙන්නේ. නමුත් අපි වාජනේ එළිය තියලා නැත්තම් ඉතින් වතුර බිරෙන්නේ නැහැ. වතුර පිරුණොත් එනවා මීන කුම නැටුම් කෙලි කවට සිනාදා. මේකේ කොච්චරක් Tamanට අර්ථ සිද්ධිය පිණිස හිටිනවද? කොච්චරක් මේ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා නිසා අනුන් තමන් වද වෙනවද, පරිසර දූෂණය කරනවද, චිත්ත දූෂණයටපත් වෙනවද, අසහනයටපත් වෙනවද කියලා බැලුවොත් මේ වටිනා යන්ත්‍රයක් හම්බෙච්ච මිනිස්සයා වඳුරට දැලිපිය හවුනා වගේ හැප්පෙන හම්බෙන හම්බෙන තැන් වල කපා ගන්න ගතියක් පේන්නේ. නමුත් ඒක නෙවෙයි බුද්ධ දේශනාවේ සුවක්කාත ගුණය. බුදුජානක මේක පෙන්ලා දීලා පෙන්වන්නේ ඔබට කවදා හරි ලුණු මිරිස් කන මොලයක් පහළ වෙලා දැනුමක් ආවොත් මේක ගැන සංසන්දනාත්මකව බලනද අවුස්සන ලෝකේ ඉන්න අපි පොඩ්ඩක් එක වෙලාවට මේ කාය සංස්කාර නැත්නම් කාය සංචේතන නතර කරන ප්‍රයත්නයක පරිශ්‍රමයක යෙදෙන්නේ කියන මේක තමයි කාය භාවනා කියන්නේ. මේක තමයි කායගත සතිය කියලා කියන්නේ. කායानुපස්සනාව කියන්නේ මේකට. ඒකත් මම අර ඉස්සලා කිව්වා වගේ හැමකොටම හරියන්නේ නැහැ. හරියැත්තෝ බණ කියන්නේ ඉස්සර හිටපු කාලට වැඩිය මම දැන් දන්නවා මම හිතුවට වැඩි පිටසක් මේක තේරුම් ගන්නවායි කියලා. ඉස්ලාම මේක තේරිච්ච දවසේ මම හිතුවා මේක කවදාකවත් කවුරුත් තේරුම් ගන්න එකක් නෑ. මොකද හැම කෙනාම ඉන්නේ සැප වැඩි කිරීමේ අනුම්පරයාගෙන ඉදිරියට යෑමේ කාම තණ්හා භව තණ්හා පහඳින ලෝකේ තේරුම් ගන්න බැරි වෙයි කියලා. නමුත් බලාපොරොත්තු වෙන වැඩි තරම් විශාල තරුණ කොටස් පවා මේක තේරුම් අරගෙන තියෙනවා. ඒ පිරිස් ඒක තහවුරු කරගන්න බහන භාවනාවක් කරලා යම් දවසක මේ කාය සංස්කාර නැත්නම් ආස්වාද ප්‍රසවාස දෙකෝ පයේ ක්‍රියාකාරකම් හොඳටම නතර කරලා ඇතුළට හිත නමලා එන දේ මොනම දෙයක්වත් හොයන්න යන්න එපා මොනම චේතනාවක් කරන්න තියෙන දේ දිහා බලන ඉඳලා සංහිඳියාවක් ආවොත් අනේ එදාට පුළුවන් තේරුම් ගන්න මේ සංහිඳියාවක් කඩන කායික ක්‍රියා කරන්නේ මගේ මන අපිටද අනුන්ගේ මන අපිටද මේවා දැනගෙන කරන දේවල්ද නොදැන කරන දේවල්ද කියලා බැලුවොත් කාගේ දෝ න්‍යාය පත්‍රයකට මේක වැඩ කරන්නේ. මේ කය කවදාකවත් මට ඕන විදිහට පවත්වන්න බෑ. පවත්වන වගේ පේනවා. පවත්වන්න පුළුවන් වගේ පේනවා. නමුත් ඒක කාමරාජිකගේ කාමරාජධානී බැල මෙහෙවරටද නිතරම ඉශෝදානාගෙන යන්න සූදානමින් ඉන්නේ. මේක තේරුම් අරගෙන යම් කිසි අඩු ගන්න දවසකට විනාඩි කීපයක් එනතන් සුමානිකට පැයක් දෙකක් මාසයකට දවසක් විතරත් අඩු ගන්න මේක සංසිඳවා ගත්තොත් අන්න ඒ ඇතුළතට හිත නැමිලා ආරමුණු කරපු ආනාපානෙවත් නොදැන්න මට්ටමට ගියොත් ਸਰවචනසේ සඳහන් කරනවා එහෙම වෙලාවට ඒ පුද්ගලයාට කෙලස් වෙන ශේස්ත්‍රි නැතිලා යනවා. කෙත්තං නොහෝති. නිතරම කෙලස් වෙන භූමිය කය මට්ටමින් එයා නතර කළ යනවා. ඒ වගේම වත්තුන් නොහෝති. ඒකේ පැල කරන බීජත් නැති වෙනවා. කෙතත් නැති වෙනවා. කිත්තං නොහෝති වත්තුන් නොහෝති ආයතනං නොහෝති. මේ බුදුරට තියෙනවා මට දැන් ඇහ කන දිව නාසය කය මන කියලා අවදි වෙලාවේදී තිබුණු ගතිය අර ආනාපානේ සංසිඳන වෙලාවේදී හිත ඇතුළට නැමෙන වෙලාවේදී අර සලායතනයක් කියපු ගතිය වෙනුවට ඉඳුරංගෙන් පරිබාහිර වෙච්ච මධ්‍යස්ථානකට හිත යනවා. එතකොට ශේස්ත්‍රිකුත් නැහැ, වස්තුකුත් නැහැ, ආයතනක් නැහොති. එතකොට අධිකරණක් නැහොති කියලා කියනවා කිසිම නඩුවක් නැහැ එදාට. කිසිම චෝදනාවක් නැහැ එදාට. කිසි පටලැවිල්ලක් නැහැ එදාට. ඇතුළත පිටත කියලා ભેදයක්වත් නැහැ. ඒකේ තියෙනවා මේ ස්වකහාත ධර්ම විනය කියන එක මේ ජීවිතයේදී සම්පූර්ණ නිවන නෙවෙයි සම්පූර්ණ වචී සංඛාර මනෝ සංඛාර අඩුගානේ කාය සංඛාර මට්ටමේ හරි මේක අත්දකලා ඒ වෙලාවට කෙත්තං නොහෝති වත්තං නො වත්තුං නොහෝති අධිකරණං නොහෝති ආයතනං නොහෝති කියන එක අත්දකිය හැක්කක් බව පෙන්ලා දෙන්න හදනවා. ඒ වෙලාවේ කෙලෙස් වෙන්නේ නැහැ. කය මුල් කරගත්ත කෙලෙස් වෙන්නේ නැහැ. කෙලස් වැඩෙන්නේ නැහැ. ඒ නිසා සංසාරේ පුරාවට අතෝරක් නැතුව ගලපු කෙලස් මේ වෙලාවේ පොඩ්ඩකට తాවකාලිකව නතර කරන්න පුළුවන් ගතිය මිනිස්යාගේ ජීවිතයට ලැබිච්ච විශාලම අභිෂේකයක් වටපත් වෙනවා. ලකෝම ලකෝ ආත්ම ශක්තියක් වටපත් වෙනවා. අදිෂ්ඨාන ශක්තියක් වටපත් වෙනවා. චිත්ත ශක්තියක් වටපත් වෙනවා. එදාට තමයි තේරෙන්නේ මේ රූප දකලා ඇහෙන් ලබන සැපය নানা ප්‍රකාර ශබ්දහල කනෙන් ලබන සැපය නාසයට ගඳ දීලා ලබන සැපය දිවට රස දීලා කියන සැපය කයට සුඛපභෝගී දේවල් තියෙන සැපයට වැඩිය ඇහැට රූපයක් නොපෙනී කනට ශබ්දයක් නැහි ගඳට හිත මේ නහය කිපන් නැතුව දිවෙන් කතාවක් හෝ රසයක් නොලබා කයක් තියෙන බවවත් නොදැනී හිතවිලිත් නැතුව මේ ඉන්න වෙලාවදී හම්බෙන සැපෙට කියනවා නිර්ාමිෂ සැපේ කියලා. මේ නිර්ාමිෂ සැපේ කවදාකවත් සත්‍යයක්වත් පීඩම් වෙන්නේ නැහැ. ඒ වගේම තමයි අනිකුත් සෑම වස්තුවක්ම හොරු ගන්න පුළුවන්. මේ නිර්ාමිෂ සැපේ කාට ඔක ගන්න බෑ. අනික් වස්තු වලට රජ්ජුරුව බදු පවරන් දීලා තියෙනවා. මේ සැපේට බෑ. මේ ගැන කියනකොට ගියපාර ඇමරිකාවේ ගියාට පස්සේ එක්කෙනෙක් කියනවා ස්වාමීන් වහන්සේ නොබෝ කාලෙකින් පළවෙනි ධ්‍යානට මෙච්චර ටැක්ස් දෙවෙනි ධ්‍යානට මෙච්චර ටැක්ස් කියලා ඇමරිකන් ගවර්න්මන්ට් එක නම් ටැක්ස් හදන්නත් ඉඩ තියෙනවා කියලා. මොකද ඇමරිකන් ගවර්න්මන්ට් එක ඒ තරමටම හොරා කරන જાතියක් දැන් ඒක නිකන් ලාවට විවස්ථාගත කරගෙන යනවා. ඒ තරමටම හැම භාවනා කරන කෙනෙක්ම MRI ස්කෑන් එකට දාලා චෙක් කරනවා ඒක. චෙක් කරලා බලන පළවෙනි ධ්‍යානදී නිකුත් වෙන තරංග මෙව්වා. දෙවෙනි ධ්‍යානදී මේ මේ තරංග තුන්වෙනි එකේ මේකේ හතර මේකේ මෛත්‍රී කරනට මේමයි බුද්ධානුසති කරනට මේමයි විපස්සනා කරනට මේමයි තුම්බෝ භාවනා කරනට මේමයි කියලා ඔක්කොම ප්‍රස්ථාරගත කරලා ඉවරයි දවසක බීලා කාර්යය රෝනද කියලා බලන්න අර ඌලම් බැලුම් පුම්බන වගේ භාවනා මධ්‍යස්ථානට ඇවිල්ලා දාලා බලලා ටැක්ස් කරන්න ඉඩ තියෙනවා. ඒ නිසා හොඳටම කිට්ටු අන්ති විත්වන්ත මාත්‍යෙක් කියනවා ස්වාමීන් වහන්සේලා මේ බණ කියනකොට ටිකක් පරිස්සමෙන් බණ කියන්නේ. මොකද හේතුව ඇමරිකාවට ඕන වෙලා තියෙන්නේ මේ තරම් වටිනා දේ ඒගොල්ලෝ ඇමරිකාවේ පරිශනාගාරකින් හොයාගත්ත දෙයක්. උඹලා මේ මේ දේවල් කිරුවොත් නම් බලන්න මේ මේ මට්ටමට කය සංසිඳව ගන්න පුළුවන්, වචනේ සංසිඳව ගන්න පුළුවන්, මනස සංසිඳව ගන්න පුළුවන්. ඒකට තමයි අසහනෙ නැති වෙන්නේ, පරිසර දූෂණය නැති වෙන්නේ. නිසා ඒක ඇමරිකාවේ නිෂ්පාදනයක් වඩපත් කරන්න දැන් දැල ඉලලා ඉවරයි. ඉතින් මේක අවුරුදු 2600 කට ඉස්සලා බුදුරජාන් වහන්සේ දේශනා කරලා තියෙනවා කියපු කෙනෙක් හිටියොත් ඒක ඇමරිකාවට හතුරෙක් වෙනවා. විශේෂයෙන්ම ඇමරිකාවේ ප්‍රධාන පෙළේ විද්‍යාඥයෝ නිකන් තුච්ච තත්ත්වයටපත් වෙනවා. බුදුහාමුදුරු කිසිම පරීක්ෂණාගාරයක් දක්වලා නෙමෙයි මේක හොයලා දුන්නේ. බුදුහාමුදුරු කිසිම ටැක්ස් එකක් අල්ලලත් නෙමෙයි මේක කියලා දුන්නේ. වාසනාවට වගේ මේ ලාංකිකයා විතරයි අවුරුදු 2600ක් මේ ධර්මය පණේ පහ කියලා රැක්කේ. නමුත් පාහර ශ්‍රී ලංකකයන් ඒකවත් මතක නැහැ. ඒගොල්ලෝ තාමත් ඇමරිකාව පිටිපස්ස යනවා. කාර් දෙකක් අපි කවද්ද ගෙදර පාක් කරන්නේ. ඉස්සර කවදද ෆ්‍රිජ් එකක් තියෙන්නේ. කොහෙද ටෙලිවිෂන් එකක් තියෙන්නේ. එයා කන්ඩිෂන් කරන්නේ කවද්ද? ඒව ටික බලන්න ගියාට පස්සේ මේ නිරාමිෂු ලබන්න පුළුවන් සැපය නිකම්ම නිකම් මුළු ගැන්නිලා ඇහැට රූප කනට ශබ්ද කියන මෙන්න මේ වගේ ගොජ්ජ දාන කාමයක් තියෙන ලෝකේ තමයි ਸਰවචනංශ මේ සුවඛාත ධර්ම විනයක් අවුරුදු 2600ක් ගෙනලා මේ පෙළහර පාන. ඉතින් ඒක නිසා අපි ඇත්තටම භාවනා කරලා අපේ කය සංසිඳවගෙන මේක අත්දකින්නවා කියන එකේ අසිරියකුත් තියෙනවා. දෙක ඉස්සලා પરම්පරාවට මේක කොහොම හරි දෙන්නත් එපයි. ඒසොටික බාහිර පරි සමාජයේ බාහිර සාසනයටත් ලොකු සේවයක් සිද්ධ වෙනවා. ඒක නිසා හොඳට අත්දකින්න බලන්න යම් වෙලාවක තමන්න පුළුවන් නම් සක්මන් කරනකොට කරන්නෙක් නැතුව ඉබේ සක්මන වෙන ගතියට ගිහිල්ලා ඒ වෙලාවේදී ඒ සක්මන දිහා බලාන ඉන්නකොට කෙලෙස් උපයන්න පුළුවන් ශේෂ්ත්‍රයක් එතන නැහැ. ඒ වගේම රාග ద్వේෂ මොහ බීජ ඇත්තෙත් නැහැ. ඒ වගේම Taman හරියට පැත්තකට වෙලා මේක දිහා බලාගෙන වගේ ඉන්නකොට මේ ඇහෙන් ලබන රූප නැත්නම් චක්කු විඥානෙ නැත්නම් කනෙන් ආන ශබ්ද නැත්නම් සෝත විඥානෙ එනිසා ගඳ බලන රස බලන මොනවත් නැති වුණාට පුදුමාකාර පිරිච්ච ගතියක් එනවා. ඒකෝට අධිකරණත් නැහැ. මට භාවනා හරියන්නේ නැහැ මට සමත කරන්න ඕනේ විපස්සනා කරන්න ඕනේ ධානය ලැබුණේ නැහැ සංකාරූපේ කලාණ යනුනේ නැහැ උද්‍යප්පේ යනුනේ නැහැ බයිලා මොකක්වත් ඕනේ නැහැ. තමයි තියෙන පොළවේ ඇවිදිනකොට පොළවේ ඇවිදිනවා. අධිකරණ මොකක්වත් දෙන්නේ ආන මේ වෙලාවේදී දැක ගන්න පුළුවන් මේ ධර්මයේ ස්වකත ගුණය. අන්න ඒ විදිහට පුළුවන් තරම් පොළවේ ඇවිදින. එහෙම නැත්නම් මේ තමන් වර්තමානව ඉදිරියට ඉදිරියපත් වෙන අරමුණ මූණට මූණ දාලා දැක ගන්න ඒ චිත්තක්ෂණේ තරම් වටින මොනම චිත්තක්ෂණයක්වත් මේ මනුස්ස භවයේ මනුස්ස ලෝකයේ තමන්ගේ ජීවිතයේ තමන්ගේ සංසාරේ නෑ. ඒක ඊට වැඩිය හොඳට මන්දේට මත දාලා ගොබේටම රිංගලා බලන්න පුළුවන් පරියන්කේ ඉන්නවා. ආන්නේ විදිහට හොඳට කය තැම්පත් වෙන්න ඇරලා මේ තැම්පත් වෙච්ච චිත්තක්ෂණය කෙත්තන් නොහොති වත්තන් නොහොති ආයතනන් නොහොති අධිකරණන් නොහොති අවිද්‍යාවේ කාය හා සම්බන්ධ අවිද්‍යාවත් දුරු කරා කියන එක දැනගත්තොත් කවුරුවක්වත් මම මෙතනilla ඊගාට මොකද්ද කරන්න ඕනේ කියලා අහන එකක් නැහැ. ආය ආනපන හොයන්න යන්නේ කුත් නැහැ. හිත නින්දට වැටෙන දෙනෙකුත් නැහැ. සැක කරන එකකුත් නැහැ, නැගිටලා යන එකකුත් නැහැ. අනේ මෙච්චර දිගේ සංසාරේ අඩුගානේ යම් ප්‍රමාණයකට යම් ප්‍රදේශයකට කෙලස් නතර කරලා මෙතන කෙලස් කියලා කියන්නේ අපි අද ධර්ම දේශනාවේ මාතෘකාත් එක්ක බලනතර මොහය. මොහේ දුරු කරා. මොකද මේ වේදියේත් දැක දැක දන දන ගිවම් කරපු නැති හැම වෙලාවෙම දැනගත්තත් නොදැනගත්තත් සිදු වෙන්නේම අවිද්‍යාව පෝෂණය ලබන එක. ඒ කියන්නේ કોઈ මිනිස්සයා බිස්නස් කරලා හම්බ කරත් ආණ්ඩුව ටැක්ස් ගන්නවා නම් ඒ මනුස්සයාට කොච්චර ලාභ ලැබුවත් ප්‍රශ්නයක් නෑ ආණ්ඩුවේ ගාණ යනවා. නොලැබුවොත් ආදම්ම දෙපාර්තමේන්තුවෙන් ඇවිල්ලා ඒක අල්ලගෙන යනවා. ඒ තමයි මිනිසුන් හරියන්න හරියන්න ආණ්ඩුවේ ගාණ ටැක්ස් කැපෙනවා වගේ අපි මේ ඉඳුරම් පිනවන්න යන සම්පජඤ්ඤව අසම්පජඤ්ඤව අනුන්ගේ හේතු පිණිස තමන්ගේ හේතු පිණිස කරන සෑම කටයුත්තකදීම මේ අවිද්‍යාවට ලැබෙන පෝෂණය හරීම මන්දෝත්සාහය කරන සුළුයි හරීම වියලවන සුළුයි හරීම මත් කරන සුළුයි හරීම දවන තවන සුළුයි නමුත් මේකට විකල්පයක් වශයෙන් අඩු ගානේ කය හා සම්බන්ධ අවිද්‍යාව මේ කායानुපස්සන භාවනා ක්‍රමයෙන් නතර කරන්න පුළුවන් කියලා දැනගත්ත දවසේ සක්කාත මේක අවබෝධ කරපු දාශ කෙනෙකුට තියෙනවා තුනෙන් එකක් කඩා ගන්න පුළුවන් උනායි. ඊට පස්සේ වචනය සම්බන්ධව මේකට කියන විතක්ක කියලා මේකට භාවනා කියන්නේ විතක්ක විජේ කියන නම අපේ ලොකු ස්වාමීන් වහන්සේ වල දාලා තිනවා මේ හිත නිතරම දොඩමළු වෙන ගතිය වචන වශයෙන් හෝ ඇතුළත දොඩමළු වෙන ගතිය දවසක සංහිඳිතව සංහිඳව ගත්තට පස්සේ ඒ පුද්ගලයා කල්පනා කරලා බැලුවොත් අපි මේ කතා කරන වචනේ 100ට කීයක් ඇතුළත අවශ්‍යතාවයන් සම්පූර්ණ කරන කතා කරනවද 100ට 200 300කටත් වැඩිය මේ අනුන් සම්බන්ධව කතා කරනවද මේ කතා කරන දේ පිළිබඳව තමයි වග වෙන සම්පජඤ්ඤයේ තියෙනවද දන දන දක දක වෙනවද නැත්නම් ඒක පාට වචන පයින්නවද ඒ කියන්නේ හොඳේ කියවෙනවා අනුන්ගේ කැමැත්තෙන් කරත් තමන්ගේ කැමැත්තෙන් කරත් හිතලා කරත් නොකරත් මේ දේවල් නිසා අනුන්ගේ හිත නරක වෙනවා. කියන්න ඕනේ නැති දේවල් කියවෙනවා. මහ විශාල කෙලස් කන්දරාවක් එකතු වෙනවා. මේකේ ප්‍රධාන දේ වචනේ සම්බන්ධය අකුසල් වල ප්‍රධානම දේ තමයි සම්පප්පලාව. සම්පප්පලාව කියන්නේ නිකන් හිස් වචන කතා කරන්නේ. හොඳට මතක තියාගෙන ඉන්න දස කර්මපත සතික් මරීම හොරකම් කිරීම කාමීත්‍යාචාරය කිරීම බොරු කේලම් හිස් වචන පරස වචන මිත්‍යා දෘෂ්ටිය අවිද්‍යාව විසම ලෝභය වගේ ලම් කරලා තියෙනවා අපේ ලයිස්ට් 10ක් අනිවාර්යයෙන්ම ඒව අවසාන මොහොතේ මෙනෙහි වුණොත් අපාගත වෙනවා. ඒකට කියන කර්මපත කර්මපත කියලා කියන්නේ ඒවා හයිවේස් වගේ. මාතර දාපු හයිවේ එක වගේ දැම්මට පස්සේ කෙලින්ම අපායට යවනවා. අතරමඟ නතර කරන්න දෙන්නෙත් නැහැ කෙලින්ම අපායට. ඒකට කියන කර්මපත කියලා. කියන්නේ හොඳ කාපට් කරව පාරක් ඉතින් මම සතෙක් මරනවා හා සමාන අකුසල කර්මයක් සිද්ධ වෙනවා නිකම් වචනයක් කතා කරනකොට. නිකන් සම්පප්පලාප කතා කරනකොට සත්ව ඝාතනය හා සමාන අකුසල කර්මයක් සිද්ධ වෙනවා. නමුත් කටේ තුලේ ගෑවිලා නෙමෙයි අපි වචන කතා කරන්නේ. නිසා වචී සංස්කාර නැත කරපු වෙලාවේ වචනේ සම්බසාරන්ට උත්සාහ කරපු වෙලාවේ තමයි අපිට තේරෙන්නේ මේ උදේ ඉඳලා හැන්ද වෙනකම් කරන කතාවල මොකද්ද හරි මොකද්ද ඇතුළත අවශ්‍යතාවයද පිටත අවශ්‍යතාවයද දැනගෙන කරනවද කෙරෙනවද කියලා බැලුවොත් අනවශ්‍ය විශාල කර්ම රාශියක් රැස් කරගන්නවා මේ කතාවට. මේක හොඳටම දන්නේ සෙල් කම්පැනි කාරය. සෙල්ෆෝන් කාරයෝ වැඩිම කියනවා පොඩි වෙලාවයි ගන්න අපි මේ විනාඩියට මෙච්චරයි ගන්න ඕන තරම් කතා කරන්න. බට යාළුවෝන් නම් අන්න ගන්න ෆෝන් එක. මෙන්න අපි ක්‍රමයක් හදලා දීලා තිනවා කොච්චර ලේසිද ඉස්සර වගේ වීදම් කරන්න ඕන මේක පාවිච්චි කරා. නැත්නම් රේඩියෝ එකක් කරන් කනේ තියයි. එහෙම නැත්නම් මේ ශබ්දට යන්ත්‍රය අරගෙන පුළුවන් තරම් දාගන්න. ඉතින් මනුස්සයා මිනිස්සු හරි තරහයි මේ කුඩු ගහනවට. මත් වෙනවා කියලා. මේ මේක කුඩු ගහිල්ලක් කියලා තේරෙන්නේ උදේට හැන්ද වෙනකන් කයිවාරු ගහන එක භයානකම මං කියනවා හැබැයි කියලා. කොච්චරද කියනවනම් කතා නොකර දවස් 7-8ක් හිටියොත් පිස්සු වැටෙන මට්ටමකට එනවා. කතා කරන්න කෙනෙක් නැත්නම් කතා කරන්න නැතුව හිටියොත් බරපතල අභියෝගයක් තමයි ඕනම කෙනෙකුට පුළුවන් නම් කතා නොකර ඉන්නේ. විදසක් මම කුටි ඉන්න වෙලාවදී මහ විශාල සද්ද කරගෙන පුද්ගලෙක් ආවා එයා මහාචාර්යවරයෙකුත් වෙන්න ඇති. හයියෙන් කතා කරනවා ස්වාමීන් වහන්සේලා පිටුද අපි ස්තුතිවන්ත වෙනවා. ස්වාමීන් වහන්සේලා සත්තු මරන්නෙත් නෑ, මස් මාංශ කන්නෙත් නෑ. හැබැයි ස්වාමීන් වහන්සේලා මේක ප්‍රසිද්ධිය කියන්නේ. ඉතින් මම පොඩක් වාඩි වෙන්න ගියාට පස්සේ කිව්වා මහත්තයෝ මේ අම්බි ළඟ එහෙම කතාවක් නෑ. අපි මස් මාළු කන්න එපයි කියන්නෙත් නෑ. කාපන් කියන්නෙත් නෑ. මෙහි ආයතනයක් වශයෙන් පාවිච්චි කරන්නේ නැති වුණාට බුද්ධ ජානනාංශිකේ එහෙම වර්ග ભેදයක් නැහැ කියලා. මෙයාට හරියට කේන්ති ගියා. කේන්ති කියලා කිව්ව ගාන්ධ මේ ස්ථානේ නම් වශයෙන් ප්‍රසිද්ධයි. මස්මාලු කන්නේ කියලා මං හිතුවා ස්වාමීන් වහන්සේලා පැහැදිලිව අධිෂ්ඨානික ස්ථාවරක ඉන්නවා කියලා බannකොට ඔබ වහන්සේ කියන්නේ කෑවත් කමන්නේ නැත් කමන්නේ කියලා. ඒක හරිනේ ස්වාමීන් වහන්සේ මේ මිනිසුන්ට හරිපාර කියලා දෙන්න ඕනේ. ඒ නිසා ප්‍රසිද්ධියේම කන්දෙපයි කියලා කියන්නම්. මම කව මාත්‍යෝ ඔය මාත්‍ර කියන බයිලා කියන්නේ නෙමෙයි අපි පැවිදිලා ඉන්නේ. නැත ඕන දෙයක් කියාගන්න අපි පැවිදුණ එක දැනගෙන. ඉතින් මේක හරියට කේන්ති කියන. හරියට කේන්ති කියලා මයිත් එක්ක ඕනේ තැනකදී වාද කරන්න කැමතියි කියන. මගේ ඒකට ඕනකමකුත් නැහැ. මට ඒ වාදයන්නේ මම එකක් අභියෝග කරනවා කියලා මාතර පුළුවන් නම් සුමානයක් කතා නොකරින්න පිස්සු වැදෙනවා. මට ඒ තරම්ම කතා පුරුදු කරලා තියෙන්නේ මාතර මම අභියෝගයක් කරන්නේ නැහැ. පුළුවන් නම් කතා නොකර ඉඳී කිව්වා. එහෙම නොකර මේ පත්ත පලාතට එන්න එපයි කිව්වා ඊට පස්සේ. නෑ කිව්වා ආවෙත් භාවනාත් කරන්න ගමන් කන්නේ මහත්තයා ඔය කටි බාරගන්නෙත් නෑ. ගෙදරදී පුහුණු කරන්න කිව්වා සුමානයක් කතා නොකරේ. ඒක නම් ස්වාමීන් වහන්සේ බරපතල අභියෝගයක් කිව්වා හැබැයි මම ජීවිතේ හැම දෙයක්ම ජය අරන් තිනවා මම මේකත් කරනවා කිව්වා මම ඒක කරපු දැස බලන්න මේ වගේ ඕනම කෙලිකාරයෙකුට ඕනම කතාකාරයෙකුට ඕනම දඟලන කෙනෙකුට කියන්නේ ඇඟ හොල්ලන්න නැතුව විනාඩි 5 10ක ඉන්න පුළුවන්ද කියලා වට්ටක් කරනට මුරණට උදාකරනට නටයි. හෙල්ලෙන්නේ නැතුව ඒක දැන හිටපන් කියන්න වන්න අන්න එදාට දෙරේ කෙලි. පිළිමයක ගල් පිළිමයක ඔළුව හෙල්ලෙන තරම් කතා කරන්න දක්ෂ වෙන්න පුළුවන්. ඒ කතා නොකර පොඩ්ඩක් හිටපන් කියන්න බෑ. අනේ එදාට තේරෙනවා අපි මේ කාගේ න්‍යාය පත්‍රයද වැඩ කරන්නේ කියලා. විශේෂයෙන් මේ වගේ භාවනා මැදයන් අපි කියනවා පුළුවන් තරම් ආර්ය තුෂ්ණි භාවය රකින්නේ. ඒකෙන් නිවන් යන හින්දා නෙවෙයි. අඩු ගන්න ප්‍රයත්නයක් වශයෙන් දවස් දෙක තුනක් ඉන්නවා කට්ටිය බොහොම සාන්ත දාන්තව. උන ටිකක් වෙලා ගියාට පස්සේ ආයෙ පටන් ගන්නවා කසුකුසු කුසු කුසු කුසු ගන්න දැන් ආයෙ පටන් ගන්න තියෙන්නේ මේකේ. ඉතින් කරුණාකර මතක තියාගන්න. අන්න අන්ත අනන්ත ප්‍රමාණ අපි මේ දිවිසගෙන ඉන්න නිසා අනන්ත ප්‍රමාණ අවිද්‍යාවකට ඒ වගේම තව කෙනෙක්ගේ කනත් පීරන වැඩක් මේකෙන් කෙරෙන්නේ. හැබැයි ඔයගොල්ලන්ට ප්‍රධාන වශයෙන් අභියෝග කරන්න පුළුවන් වැඩියෙන්ම කතා කරන මිනිහා මම හින්දා. මම දවසට අඩු ගන්න පැය 5ක් 6ක් එක දිගට කතා කළා මට සමහරලාට වචනයක් බිඳින්න වෙන එක බරපතල අපහසුවටපත් වෙන ලාවට එනවා. ඒකදී ඒ ඒ ඒ ඒ ක්‍රමයට තමයි මේ කියන්නේ ඒක නිසා ඒකට කරන්න දෙයක් නැහැ මම ඒ නිසා ආදර්ශයක් දෙන්න මිනිහෙක් විතර ගන්න එපා. නැත්නම් කරුණාවෙන් ඉල්ලා හිටන ඕගොල්ලෝ මේ වගේ තැනකට ආවේ මේ ආර්ය පරිශීණය කරන්න නම් පුළුවන් තරම් බලන වචනයක් බින්දින්න ඉස්සර වෙලා මේක මගේ වුමනාතාවයකටද මේ වචනේ බින්දින්නේ අනුන්ගේ වුමනාවකටද මේ කියන්න යන දේ දැනගෙනද කරන්නේ එහෙම නැත්නම් ඉබේ කියවෙනවද කියලා මේක තමයි බුදුහාමුදුරෝ රාහුල කුමාරයන් කිව්වේ පච්චවෙක්කිත්ව පච්චවෙක්කිත්ව ආනන්ද රාහුල භාසිතබ්බා කරන්න ඉස්සරලා වචනේ කතා කරන්න ඉස්සරලා මම මේ කරන්න හදන්නේ මොකක්ද කියලා දැනගෙන කරන්න. <clears throat> දැනගෙන කෙරුවොත් නොදැන කෙරුවට පස්සේ පස්සේ සමාව ගන්නත් බෑ පස්සේ වචනේ අපව අදින්නත් බෑ. ඒ නිසා කියලා තියෙනවා තමෙන්ගෙන් කටෙන් පිට වෙච්ච වචනේ අපව අදින්න ඇත්තු 20ක් දැම්මත් ආය කරන්න බෑ. පිට වුණා නම් ඉවරයි. වෙන්න තියෙන හානිය වෙලා ඉවරයි. ඒකේ ආය කොච්චර කිල සමාව කෙරුවත් අර පෑරිජීට පෑරුවා. හොඳම දේ තමයි කතා නොකරන නමුත් ඒක පිස්සු වටන සුළුයි මොකද ඒ තරම්ම කතා කරන යුගයක් මේකට කියන්නේ තොරතුරු තාක්ෂණ යුගය කියලා යද යුගයට කියන්නේ ইনফরমේෂන් ටෙක්නොලොජි ඒ කියන්නේ හැම කෙනෙක්ම කතාකාරයි කවදා හෝ අර අතුරුත කතාව නතර වෙලා බාහිර කතාවත් නතර වෙලා කතා සලකා බැලුවොත් මට මෙතෙන් එන්න පුළුවන් අඩු ගානේ දැන් මම මොකද්ද කරන්න ඕනේ කියලා හරි හිත කතා කරනවා ඉතින් ආවට පස්සේ හෙට මොකද කරන්නේ? ගෙදර ගිහිල්ලා මම මොකද කරන්නේ? ඉතින් අර හරි ලස්සනට පාදාගත්ත දියට පෑදීදියට ආය බොරදිය දාගන්න. අනාකූල චිත්තක්ෂණයක් ඇති කරගත්ත ගම ඒක හෙට ගන්නෙ කොහොමද? ගෙදර ගියාම මම මොකද කරන්න ඕනි? මම යහන පාර හරිද? අනේ ස්වාමීන් වහන්සේ මට කියලා අර හදාගත්ත චිත්තක්ෂණේ ආය අවුල් කරගන්න. සෙන් මාස්ටර්ලා හතර දෙනෙක් සෙන් පන්සලක තුන් හතර දිනක් කතා කරගත්තලු අපි ඊට පස්සේ අද අදිෂ්ඨානයක් ගත්තලු අපි හතර දිනාම කතා කරන්නේ. ඊළ භාවනා සාඩ කියලා භාවනා කරනවා. භාවනා කරගෙන ඉන්නකොට කරාවලා කැපකාරයත් කුවරිව බීඩි බොණ්ඩ අර එළියට ගිහිල්ලා මිනිහක් පේන්නේ නැතු. දැන් පහනේ තෙල් නිවිගෙන යනවලු ඊට පස්සේ දැන් මේ පහන නිවුනොත් හෙට උදේ වෙනකන් ගිනි පිටියක් හොයාගන්නත් නැහැ තෙලුත් නැහැ. ඒ නිසා ළඟ ඉන්න හාමුදුරන්ට ඇතුළත කතාව පටන් අරගත්තලු. එතකොටම කැපකාරය ආවට පස්සේ කිව්වලු මේ පහනට තෙල් ටිකක් දාන්න කියලා. ඉතින් දෙවෙනි ආමරකල ඔන්න කතා කරා. ඊට පස්සේ ඉතින් පළවෙනි එකන පහනට තෙල් දාන්න කියලා එයා වැටුණා. දෙවෙනි එකන කතා කරුවා ඔන්න කතා කරා. ඊට පස්සේ තුන්වෙනි එකලු අනුන්ගේ තියන්න කරන්න කියලා තමුසෙත් වැටුණා. හතරවෙනි එකන කවුරුහරි මම විතරයි කතා නොකළ කිව්වා. හතරම ඉවරයි. ඕනම තැනක ඕනම තැනක ওই විහිළුව බලංගු. මේ පුදුම ඒ ඒ ඒ අවස්ථාවට ආවට පස්සේ ඒ වචනේ බින්දෙන්නේ නැතුව මේකට කියන්නේ විතක්ක විපහාරය කියන වචනේ බින්දෙන්නේ නැතුව ඇතුලේ හිටියොත් බුදුමාකාර තදයක් එන්න පටන් ගන්නවා. හැබැයි මේ Tamanට අර්ථය පිණිස අනුන්ගේ අර්ථය පිණිසද දැනගෙනද මේ කරන්නේ නොදැන කරන්නේ කියලා හිතන්නවත් අපිට වෙලාවක් නැහැ. ඒක හිතෙන්න නම් මේ විතක්ක විජය කියලා හිත නිස්සද්ද වෙන තැනකට ගියාට පස්සේ විතරක් දැනගන්න පුළුවන් මේ කරන දේ අනුන්ටද Tamanටද හිතලාද නැද්ද කියලා. ඒ වාගේම ඒ විතක්ක ਵਿਚාර දෙකත් සංසිඳ වෙච්ච නැත්නම් අපි කියන මේකට සමත භාවනාව කියන දෙවෙනි ධ්‍යානයේ මට්ටමට ගියයි කියලා. එහෙනම් විපස්සනා වෙදී මේ කියනවා නාම රූප පරිච්ඡේඥාන පච්ච පරිග්‍රහ ඥාන වලට යනකොට ඔය විතක්ක ਵਿਚාර සංසිඳනවා විශේෂයෙන්ම සම්මස්න ඥානයට යනකොට හොඳට භාවනාව මෙනෙහි කිරීමකින් තොරව යනවා ඊට පස්සේ තමයි යෝගාවචරයට දැනගන්න පුළුවන් වෙන්නේ මේ මේ කාය සංකාර වචී සංකාර නැති කරුවට පස්සේ ඊට යට තියෙන චිත්ත සංකාර මනෝ සංකාර එතෙන්දි වෙන්න තියෙන මේ වේදනා සංඥා කියන චෛතසික දෙක අපිව නටවන නැටවිල්ල පේන්න පටන් ගන්නවා අපි ඊයේත් මතක් කරගත්ත පුංචි දුක් වේදනාවක් එනකොට මේකට තරහ ඇවිල්ලා අවිද්‍යාව පෝෂණය ලබනවා. දෝසානුසේ වශයෙන්. පුංචි සැපක් එනකොටම සැප වෙලා ආශ වෙලා ඒක ලෝභානුසේ වශයෙන් යනවා. අදුක්කම සුඛ වේදනාව වෙනකොට ඒක දන්නෙත් නැහැ. ඒකට අපි වෛර කරනවා. මෝහානුසේ වැඩ කරනවා. ඉතින් කවදා හරි ඒ යෝගාවචරයා මේ දේවල් සැප දුක විතරක් නෙවෙයි මේ ජීවිතේ තියෙනවා සැප දුක නැති තැනකොත් අදුක්කම සුඛ වේදනාවක් නොදුක් නොසුව තැනක් ඒ හරහා යන්න තියෙන කියලා මේක හොඳට පුරුදු කරගෙන හිටියොත් තමන්ට දුකක් ආපු බමනින් ඒකට වෛර නොකර ප්‍රතික්‍රියා නොකර සැපක් ආපු බමනින් ඒක බදා ගන්න හදා ගන්න නැතුව මේ සැප දුකට මාරු වෙනවා දුක සැපට මාරු වෙනවා ආදී වශයෙන් කල්පනා කරන හිටියොත් ඉන්දේ ඉන්දේ ඉන්දේ යෝගාවචරයට දැරීමේ ශක්තියක්, ඉවසීමේ ශක්තියක්, අක්ෂලෝක ධර්මයේ කම්පාණ වෙන ශක්තියක් වැඩෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ තමයි තේරෙන පටන් අරගන්න මේ සංඥා. ඉතින් බය භාවනා කරනකොට මේ ආලෝක පේනවා, මරිචි කට්ටිය පේනවා, බුදු ආමුදුරෝ පේනවා, කහ පාට පේනවා, නිල් පාට පේනවා. මේවා තේරම හිතේ තියෙන ගැඹෙලා තිබිච්ච සංඥාවල් කොච්ච දාන වෙලාවක්. ඉතින් හැම යෝගාවචරයක්ම එනේන සංඥාව තෝරන්න හදනවා. මේ හීන හොතරන් හදනවා. ඉතින් මේ සංඥාවල් දිහා බැලුවොත් අර කායික ක්‍රියා වාචසික ක්‍රියා වගේම මේ සංඥාවල් මට හිත පිනිසද අනුන්ට හිත පිනිසද ඉබේ සිද්ධ වෙන දේවල්ද හිතලා ගන්න දේවල්ද කියලා බැලුවොත් මොනිකන් අහසේ පාරු වෙන වලාකුළු වගේ එකකවත් පරිපාලනයක් අපිට නැහැ නමුත් ඒක කල්පනා කරන්න යෑමේ වෙන්නේ මොකද්ද? සතිය කඩා ගන්නවා. සැක ඇති කර ගන්නවා. මම දියුණුුණයි කියලා හිතා ගන්නවා. මම වැටුණයි කියලා හිතා ගන්නවා. මේ සෑම දෙයකින්ම වෙන්නේ යෝගාවතර ඇවිසිනේ. ඒ හැම ආලෝකයක් දැක්කත් අන්ධකාරයක් දැක්කත් මිනිසෙක් දැක්කත් ස්ත්‍රියක් දැක්කත් පුරුෂයෙක් දැක්කත් මොනම දැක්කත් හිත ඒක අවස්ථාවක් කරගන්නවා ආ මේක නම් හොඳයි මේක නරකයි මේක වේවා මේක නොවේවා අනේ මං හිත මේක ගන්නෙ කොහොමද අනේ මේක නොගන්නෙ කොහොමද කියලා විශාල චේතන රාශියක් පහළ කරන අලුතින් කර්ම රැස් වෙනවා මේ කිසියම් චේතනාවක් මට පහළ නොකර අහස වල ආශපාන වලාකුළු දිහා උඩුපැල්ලෙන් බලාන අහස දිහා බලාගෙන ඉනකොට වගේ යන්නර්ලා යන්න පුළුවන් නම් දවසක තීරේ මේ සංඥාවල් ඇවිල්ලා මොන විදියෙන් උලිහිලි පෑවත් සංඥාවල් ඇවිල්ලා මොන විදියෙන් බහුරූපෝලම් පෑවත් ඇස්සත්තේ අන්ධෙක් වාගේ මම පෙනුනට මොකද කන් ඇත්තේ බීරෙක් වාගේ ගත කරන්න පුළුවන් නම් එව්ව ඇවිල්ලා කුප්පණ්ඩ හැදුවත් නොකිපි නොසලී ගත කරන්න පුළුවන් ගතිය තමයි බුදුරජාණන් වහන්සේ මේ ස්වකහාත ගුණයෙන් පෙන්නන්නේ. ඔය එන්නකොටම ප්‍රතික්‍රියා කරන එක තමයි නොදියුණු මනසක ඇති. නොපුණු මනසක ඇති. අභාවිත මනසක ඇති. එතකොට යුව මේ පුංචි හුලඟට පවා පන්රල් හෙලෙනා වගේ සැලෙන්න පටන් ගන්නවා. නමුත් ගිරිශිකරයක් කඳු මුදුනක් කොච්චර හුලං ආවත් කොච්චර අවුව පැවත් කොච්චර වැස්සත් ඒක තනි ඒක ඝණයක් විදිහට පවතින. ඒ වගේ ඒක දිහා බලනකොට විතරක් කෙනෙකුට තේරෙයි එර සංඥාවල් විවිධාකාරයෙන් ඇවිල්ලා බහුරූපෝලම්පාදීවට හිතවිලි පහළ නොකර චේතනා පහළ නොකර අදිෂ්ඨාන නොකර මේවා මම නෙවෙයි මේක මගේ නෙවෙයි මේක ආත්ම නෙවෙයි කියලා කල්පනා කරනකොට දවසකට පහළ වෙන මේ හිතවිලි කීයක් Tamanට හිතසෝ පිණිස වෙනවද කීයක් අනුන් පිනවන්න කරන දේවල්ද කීයක් Taman හිතන දේවල්ද කීයක් Tamanට හිතන දේවල්ද ගත්තොත් 100ට එකක්වත් මේ එන හිතවිලි වලින් හරපද්ධතියක් නැහැ. නමුත් මේ හිතවිලි නිසා 100ට කීයක් පිස්සු ඇටලා ඉන්නවා. 100ට කීයක් මනෝලෝකවල ඉන්නවා. 100ට කීයක් මේ සාමාන්‍ය කටයුතු කරගන්න බැරි අභව්‍ය තත්ත්වයටපත් වෙලා තියෙනවා. ලෝකේ තියෙන මානසික රෝග සියල්ලකම මේ මේ දේවල් එක පටලවිලා කරගන්න දේවල්. පුංචි දෙයක් නෙමෙයි. බටහිර ලෝකේ 100ට 10ක් නම් කරපු පිස්සු. හැම 100ට 10ක්. අර මේ ළඟදී ඉතාලියෙන් ලාපු මිනිස්සෙක් කියනවා සංස 140ටත් වැඩි ඒවා කතා කරන හැම මිනිස්සෙක්ම කතා කරන පේන තියනවා කිව්වා. එවසේට වයර් මාරු වෙලා තියෙනවා. මොනවා කරනවද කියලා කාටවත් තේරුමක් නැහැ. ඒ මොකද අර ඇතුලෙන් එන හිතවිලි ඔක්කොම බාර ගන්න මේක මම මේක මගේ මේක මගේ ආත්මය කියලා ජීවත් වෙන්නෙම මනෝලෝකේ මේක මේ අනුන්ගේ දෙයක් අදාළ නැති දෙයක් බව කවවම කවදාකවත් හේතු කරලා දෙන්න බෑ මොකද හේතුව ඒ අර වේදනා සංඥා දෙක දිහා බලලා මොන සැප වේදනාවක්වත් මොන දුක් වේදනාවක් ආවත් මොන જાති හීන මොන જાති සංඥා මොන જાති අභිඥා මොන જાති පෙර කියන්න පුළුවන් ඥාන මොන තරම් අනුන්ගේ හිත් කියන්න පුළුවන් ඥාන තමයි සේරම විකාර බවක් ඔක්කොම හීන බවක් තීරුම් කරගන්න බැරි නම් ඔය හැම කෙනෙක්ම ඇවිල්ලා උලිලි පාලා අපිව නටවනවා ඇත්ත තියෙනවා අභිඥා කියලා જાතියක් තියෙනවා පෙරවිසු කඳ පිළිවෙත දාන જાතියක් තියෙනවා ඒක ඔය පැනලා බාර ගන්න දෙයක් නෑ ඒක එයි කවදාහරි ඔය න හැම දෙෙම මේක මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ නෙවෙයි කියලා කිව්වොත් විතරක් අනුගාන සෙල්ලමට හරි කිව්වොත් විතරක් තේරෙයි මේ අවිද්‍යාව හැම මුල්ලකම ඉඳගෙන බිකම් කරනවා ඒක නිසා සඳහන් කරලා තියෙනවා අවිද්‍යාවමයි මේ හැම දෙයකම පෝෂණය ලබන්නේ ඉතින් ඒ නිසා අපි ඉස්සල්ලාම් භාවනාදි කරන්නේ අනිත් වගේ අඩියට යනකම් පුළුවන් තරම් කය වශයෙන් හෝ වචනේ වශයෙන් හෝ ඉචිලි වශයෙන් අඩියට යනකම්ම ගිහිල්ලා මෙහෙම මේ தত্ত্বය පවත්වාගෙන යන්න බැරුව මේ කය නලවන නටවන ඕලං කරන தত্ত্বය. අපේ වචනය නතර කරගන්න බැරුව අපි දොඩමලු කරන தত্ত্বය. අපේ හිත මේ පුලං වදින්න තැනකපත් වෙන පහන් දැල්ල වගේ නතර කරන්න බැරුව මේ හිතවිලි නටවන తত্ত্বය කාට ආඩම්බරයක්ද කියලා බලන්න කියනවා. තන්නේ කරම අවිද්‍යාවට ආඩම්බරයක්. තන්නේ ක්‍රම තණ්හාවට කරන පෝෂණය. තන්නේ ක්‍රම තමන්ගේ මාන්නේ වඩවන්න කරන වැඩක්. මේවට කියනවා තණ්හා, මාන, දික්ටි. අපේ ප්‍රපංච ධර්ම කියලා කියනවා. ඒ නිසා හැම වෙලාවකම භාවනා කරලා මූල කර්මස්ථානක සතියෙන් යුක්තව එළඹ සිටි සීයේ නැති හැම වෙලාවකම ප්‍රපංච තමයි වැඩේ. ප්‍රපංච වඩනවායි කියලා කියන්නේ වාග් බහුල්‍ය කියලා සිංහලෙන් කියන්නේ. කෙටියෙන් කියන්න පුළුවන් දේ අස්තර විස්තර කතා කරන්න පටන් ගන්නවා. මේකට සාමාන්‍ය සම්ප්‍රදාන කුර සාහිත්‍ය භාෂාවේදී කියනවා අතිශෝක්තිය කියලා. මුළු දේශපාලනයේම අතිශෝක්තියක් විතරයි. සම්පූර්ණම බොරු කියන්නේ. මුළු ආර්ථික විද්‍යාවම අතිශෝක්තියක් වුණා මේ කැඩිච්ච ආර්ථිකය දිහා බලනකොට. රත්තරන් මොලකාරයෝ ඩබල් ඩොක්ටර්ස්ලා තමයි වැඩ කෙරුවේ. මොකද එක එකටුවක්වත් තාම කියන්න බෑ ඇයි යකඩ ගණන් බැස කියලා. එක එකටුවක්වත් කියන්න බෑ ඇයි පෙට්‍රල් ගණන් බැස කියලා. එක එකටුවක්වත් කියන්න බෑ මේ බල බල ඉඳ තාර්ථි කඩා වැටෙන්නේ මොකද කියලා. ඊටියෙදි මේගොල්ල මූලධර්ම හදා හදා කියනවා නෑ නෑ මෙහෙම කරන්න පුළුවන් එහෙම කරන්න පුළුවන් කියලා තම තමන්ගේ තත්ත රකිනවා. අන්න ඒ විදිහට තමන්ගේ මේ අපි මේ ජීවිතේදී කරන්නේ මේ අවුස් අවුස් අවුස් අවුස් අල්ලපු ගෙදරත් අවුස් ගන්න තමනුත් අවුස් ගන්න නටන්න නැටිලා. නමුත් බුදු දානංශ අභියෝගයක් වශයෙන් කියනවා මේ පොඩ්ඩක් නතර කරන්න බලන්න නිකන් සෙල්ලමට වාගේ විනෝදාංශයකට වාගේ භාවනාවට කරන්න බලන්න. අන්න එදාට තේරෙයි මේවා මේ ක්‍රියාත්මක වෙන්නේ ක්‍රියාත්මක වීමෙන් වාසි ලබන්නේ මොකද්ද කියලා බැලුවොත් සුද්ධ වශයෙන් තණ්හාවයි මාන්නයයි ditthiyයි තමයි මේකේ ටැක්ස් එකතු කරන්නේ. අසතියෙන් ගත කරන සෑම වෙලාවකම තණ්හාවට ආදායම් බදු ගෙවෙනවා. මාන්නයට මම උසස් මම පහත් කියන එකට බදු අය වෙනවා. දෘෂ්ටියට බය බදු අය වෙනවා. ඒක නිසා මේක ප්‍රචීතියේ පොදු විශීරු දිනාටම කලහක්ක් නොවෙන්න නම් ඉඩ තියෙනවා. සක්කාත ධර්ම විනය කියලා කියන්නේ මේකයි යම් කිසි කෙනෙකුට මේක අත්හදා බලන්න ඕනේ නම් බුදුහාමරෝ සත්‍යපට්ඨාන සූත්‍රය අවසානයේ කියලා කියනවා හත් අවුරුද්දක් මේක කෙරුවොත් බුදුහාමරෝ සාහතික වෙනවයි කියලා මේ මේකේ අඩිය පොඩ්ඩක් බලා ගන්න පුළුවන් හත් අවුරුද්දක් තිබේව හය අවුරුද්දක් කෙරුවත් ඇති කියලා අන්තිම සුමානයක් කරනවා දවස් හතක් හරියට කරනවා නම් මේ එක මට්ටමක අඩු ගානේ කාය ඉන්ජින නතර කරලා කායනුපස්සනාවේදී කාය පස්සම්බේ කාය සංඛාරය ඇති කරගෙන ඒක වුණත් භාවනා ජීවිතයකට විශාල ලොකු අද්දුටුවයි ප්‍රත්‍යක්ෂය වගේ අත්දැකීම. ප්‍රශ්න තියෙන එක නෙවෙයි ඒක කියලාත් දෙන්න පුළුවන් කරලත් දෙන්න පුළුවන් ඇති කරලත් දෙන්න පුළුවන් මේක සැක කරන මේක පුංචි කරලා සලකන එහෙම නැත්නම් ඒ වෙලාවේදී ඒ කය සංසිඳලා හොඳට තියෙන වෙලාවේදී අයියෝ නිකන් ඉන්නවට වැඩිය හොඳයි අනිච්ච දුක්ඛ නැත්තම් කියන කියලා එනතන් ඊට වැඩිය හොඳ අසුභ භාවනා කරන එක හරි පාළුවේ ඉන්නේ ඒ නිසා මම බුද්ධ අනුශාසන ටිකක් කරන්න ඕනේ. එහෙම නැත්නම් මෛත්‍රී භාවනා කරන ආයෙත් කොහෙදෝ තින කුණු කන්දලක් ගෙනල්ලා අර පෑදිදියට දාගන්න. අනාකූල ප්‍රවාහය ආකූල කරගන්න. ඉති මේ දේ මේක සර්වඥාන්සි තාමත් පැහැදිලිවම ප්‍රසිද්ධව මේ සචේතනික සූත්‍ර වගේ සංචේතන සූත්‍ර වගේ සඳහන් කරලා තියෙනවා. ඒ වගේ දේවල් එන එක නම් ඇත්තයි. ඒවා කාගේ උවමනාවට මේවා එනවද කියලා බලන්න. දැනගෙන එනවද පුරුද්දට එනවද කියලා බැලුවොත් මේ සංසාරේ පුරුද්දට එන මේ ආශ්‍රව ධර්ම, මෝදු වෙන ධර්ම කෙලස් වලින්ම හටගත්ත කෙලස් මෝදුවක් මේකේ තියෙන්නේ. ඉතින් භාවනා කරලා මේ වගේ පිරිසුදුකමක් දක්වන නැති එක නම් මේ ෂේරම මම කියාගෙන මේ ෂේරම මගේ කියාගෙන මේ ෂේරම මගේ ආත්මය කරන මේ වගේ මොන කුණක් ආවත් මොන වැරදිල්ලක් ආවත් මොන මේ පශ්චාත්තාවයක් ආවත් මේ සෑම දෙයකටම පෙළෙන ගතිය තමයි කරන්නේ. දුවට භාවනා කරපේකනට තේරෙනවා මේවා කරන දේවල් මේවා කෙරෙන දේවල් හොඳ සද්ධාාවක් තියෙනවා හොඳ සීලයක් තියෙනවා හොඳ ලෑස්තිලා යන ගතියක් තියෙනවා. හොඳ සතියක් තියෙනවනේ. ඒ Taman නොවෙන නොහිතා කරන අචේතනික දේවල් ඔක්කොම අයින් කළා දාන. බුදුහමසෝ කිව්වට මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ නෙවෙයි අයින් කරපුවාම අපිට පුදුමාකාර ස්පාසාවක් පුදුමාකාර විවේකයක් පුදුමාකාර විස්රාමයක් ලැබෙන්න පටන් ගන්නවා මේකයි මේ සක්කාත ගුණය කියලා කියන්නේ ඔක්කොම කරේ දාගෙන ඔක්කොටම තැවි තැවි තමන් වෙනුවෙමයි අනුන් වෙනුවෙමයි හිත කරපු වාටයි නොහිත කරපොට සේර්ම තැවෙන මනුස්සර තමයි පුත්තජනේ කියලා කියන්නේ. හරියට හේසිනිසලා කාවකයි නිකන් ෆෝසෙප් එකක් වගේ අරගෙන මේක මම නෙවෙයි. මේක අනුන් මට දාපු එකක්. මේක මම හිතලා කරපු එකක්. මෙහෙමද මේක කෙරිච්ච දෙයක්. ආදිවාසී මේ ටික වෙන් කරගන්න පුළුවන් නම් බුදුජානනාංශයේ මේ දිග තියෙන සමීකරණය හරහා පුදුමාකාර ස්පාර්ශුවක් තියෙනවා. නිසා ලොකු සංසෙ නිතරම ඉන්නකොට කියප එකක් තමයි බහුන්නං වතසෝ භගවා සත්තානං දුක්ඛා පහත්තා. මනුෂ්‍යංග මේ නොදැනුවත්කම නිසා, මෝහය නිසා, මෝඩකම නිසා අහ කෙනෙක් ඔක්කොම පශ්චාත්තාප තමන් ගොළුවේ දාගෙන උදේ ඉඳලා හැන්ද වෙනකම් මේ තමන ගතියෙන් බුදුහාමුදුරෝ කොච්චරක් මනුස්සයන් කරා එන්න තියෙන දුක් රාශියක් අයින් කරාද කියනවනම් බුදුදහමසේ සඳහන් කරනවා මේ කාම තණ්හා නිසා භව තණ්හා නිසා මේ කරන දේවල් හිතලා කෙරුවා කියලා හිතන බොහෝ දේවල් අනවශ්‍ය දුක්. දැනගෙන අයින් කරන එක තමයි විද්‍යාව කියලා කියන්නේ. මේ සේරම කරේ මල්ලේ දාගෙන පශ්චාත්තාප වෙන එක තමයි අවිද්‍යාව කියලා කියන්නේ. ඉතින් දන්න කෙනා හරියට රටේ නීතිය දන්න කෙනා කවුරු මොන જાති කරුවත් එයා කරන්න ඕන දේ කරන එයා පැත්තකට වෙන්න වගේ මේ බුදුහාමරෝ කියන මේ චිත්ත නියාමයේ දන්න කෙනා අවිද්‍යාවේ රංගපෑම දන්න කෙනා තමයි සචේතනව කරපු දේවල්ට වග කියනවා අනිත්වට වග වෙන්නේ නැතුව හිත අවශ්‍ය ගන්න නැතුව විවේක බුද්ධියෙන් කටයුතු කරගෙන යනවනම් උට අරණ්‍යගත වෙලා පැවිදි වෙලාම කරන්න ඕන කියලා දෙයක්වත් නැහැ. ලෝක සඳහා පරියන්කේ ඉඳගෙන අතක් උඩ අතක් තියාගෙන ඉන්න ඕන කමකුත් නැහැ. හැබැයි පටන් ගන්නකොට ওই දෙකම ඕන වෙන්න ඉඩ තියෙනවා. එතනින් අල්ලගත්ත මේ සුවක්හත ධර්මය සක්මනේදි ටිකක් කරලා එදිනදා වැඩවල කරලා ජීතවල කරලා පුරුදු කරවල කරන ගියොත් ඒ ඒ චිත්තක්ෂණයේ එළඹ සිටි සිහිය තියෙනවනම් සතිය තියෙනවා ප්‍රමාදයේ තියෙනවනම් කොච්චර කාර්යබහුල ජීවිතයක් ගත කරා. යෝගේ තමන් ළඟ ඉන්න අසල්වැසියෝ සියල්ලම පව් කරන ඇති වුණා. තමන්ගේ දරුවා අම්මා තාත්තා පව් කරන කට වුණත් තමන් දන්නවනම් ඒගොල්ලෝ පව් කරාට තමන් කෙලසින්නේ තමන් පින් කරාට ඒගොල්ලන්ට මේ අවිද්‍යාව දුරු කරන්න හේතු වෙන්නේ නැහැ. ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ වැඩේ කර ගන්නවා. මම මගේ වැඩ කර ගන්න ඕනේ කියලා ඒ තමන් කළ යුතු වගකීම් භාරය හොඳට තේරුම් අරගත්තට පස්සේ ඒ පරිසරයේ තියෙන කෙලෙසිච්ච ගතිය නොකෙලස් නිකෙලස් ගතියෙන් ගත කරන්න පුළුවන් ඒක ලොකු සංසි කියන්නේ විෂම ලෝකයේ සමහිත පාත් ගන්න පුළුවන්. ඒක තමයි අපි මේ පරිශනාගාර මට්ටමින් පුළු පුළුවන් විදිහට උත්සාහ කරලා ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් ඒක දවස පුරා මාස පුරා නැත්නම් සතිය පුරා කරලා කරලා කරලා විශ්වාසයක් ඇති කරගන්නවා මේ ධර්මය නම් හරි ලස්සනට ඉවුවා පෙන්ලා තරලා තියෙනවා. සොක්කටයි කියලා කියන්නේ මුල යහපත්, මැද යහපත්, අග යහපත් විදිහට සර්වචන්සේ ලස්සනට මල් මාලයක් වතලා තියෙනවා වගේ හරි ගැසලා තියෙනවා. අපි යම් ප්‍රමාණයට ගිහිල්ලක් තියෙනවා. ගිය ප්‍රමාණයට ප්‍රතිඵලක් තියෙනවා. ඒ නිසා අපිට තියෙන්නේ ඒ තමන්ගේම ප්‍රතිඵල කවුරු කිව්වට අහන්න එපා. සොක්කට ධර්මණිය කියලා කියන කවුරු කිව්වට අහන එකක් නෙවෙයි. කවුරු කිව්වට ඇහුවත් නම් යෙදිලා කරපු ටිකින් ලැබිච්ච ප්‍රතිඵල අනුව තමයි Tamanට ඒ සාන්දෘෂ්ටිකත්වය තමා වශයෙන් දැකගැනීමේ ශක්තිය ලැබෙනවා. ඒත් බලන්න මේ වගේ පිරිස් වලට සෑහෙන හොඳ දේ කිරීමෙන් ලැබෙන අත්දැකීම් තියෙනවා. ඒ නිසා මේ නරක දේවල් වලින් තියෙන පටලවිලි බුලුවන් තරම් අයින් කරලා ප්‍රයෝග ඥානින් අයින් කරලා තමයි යම් ආකාරයකින් කය එක තැනක තැම්පත් කරගෙන ගත්ත මූල කර්මස්ථානේ පවා තැම්පත් කරන්න පුළුවන් නම් ඒක අවිද්‍යාවේ දුරු වීමක් කියලා කල්පනා කරගන්න. ඒකෙම දොඩමලු වචනය යම් තැනක සංසිඳනවා නම් විවේක වෙනවා නම් විස්රාම වෙනවා නම් ඒක අවිද්‍යාවේ දෙවෙනි මට්ටමේ දුරු කිරීමක් කියලා හිතා. ඊට පස්සේ යට මේ කයක් පවතිනකොට ඉබේම පවතින මේ වේදනා මේ සංඥා මේවා දැනගනත් නොදැනගනත් හීනෙදිත් අවදීදිත් හැම වෙලාවෙම අපිට න්‍යාය පත්‍ර හදනවා. කාගේ වාසියද මේවා කරන්න කියලා මේවට මම නෙවෙයි මගේ නෙවෙයි කියලාගෙන ඒකවත් විශ්‍රාම ගන්න පුළුවන් නම් මනෝ සංස්කාර මට්ටමින් සංසිඳවන්න පුළුවන් මේ අවස්ථා ටික ආනපන සති සූත්‍රයේදී ਸਰවඥන්ති බොහෝම ලස්සන පෙරගාලා තියෙනවා එකම එක කර්මස්ථානේ ආනාපාන කර්මස්ථානේ මේ සේරම කපාණ යන හැටි. අපි පසුගිය දවස්වල ඔය උඩදී ඔය සඳුදා අපි විනය සාකච්ඡාවක් පවත්වනවා. අනේ විනය සාකච්ඡාවේදී අපි ඔය තුගිනි පරාජිකාව සාකච්ඡා කරනකොට ඒකෙදි පෙන්ලා දීලා තිනවා අටුවා යුගයේදී මේ එකම ආනාපානය අල්ලාගෙන මේ එක එක එක එකක් කාය සංස්කාර වචී සංස්කාර මනෝ සංස්කාර හරියට පස් ටිකක් රත්තරන් සහිත පස් ටිකක් හොදලා හොදලා හොදලා දාලා රත්තරන් ටික වෙන් කරලා ගන්නවා වගේ විස්තර කරන ආකාරය දිහා බලනකොට මේ තේරවාදී ශාසනය කොච්චර පොහසත්ද කියලා හිතනවා. හැම පුංචි දෙයක්ම ප්‍රස්ථාරගත වෙලා තියෙනවා. ඒ එකක් ඒ එක පිටුවක් හරියට තේරුම් ගන්න නම් PhD දෙක තුනක් දෙන්න වටිනවා. ඒ තරමටම කිසිම දෙයක් අතහරින්න නැතුව ලස්සනට සාරිපුත්තු ස්වාමීන් වහන්සේ පරිසම්බිදා මාර්ගය දාලා අටුවාචාරින් වහන්සේලා වගින්නලා බුදුහාමුදුරන්ගේ දේශනාව අරගෙන පෙන්ලා දීලා තිනවා මෙන්න මේ මේ වෙලාවේදී මේ මේ මේ විචිත වෙනවා කියලා හරියට මේ මෙතනලා හඳට යන්න ඉඳලා මේ සිටීම ඇඳලා තිනවා වගේ පේනවා. ඉතින් මෙතන ඉන්න අවුරුදු 60 70 පිරිච්ච මිනිස්සු নিকමට හිතන්න මේට අවුරුදු 30කට 40කට ඉස්සලා මේ වගේ දෙයක් අහන්න තියා. මෙහෙම දෙයක් රාසනේ තියෙනවද කියලාවත් දැනගන්න. මෙහෙම භාවනා කරන පිරිසක් අඟහරු ලෝකෙන් එයිද කියන තරක් නිතිුනේ. විශේෂයෙන්ම බුද්ධ ජයන්ති කාලේ වෙනකොට 2556 1956 විතර වෙනකොට මේ වගේ පරිසරයක් ගැන හිතා ගන්නවත් ඉඩක් තිබුණේ නැහැ. ඒ නිසා බලනකොට අලුත් බුද්ධ ශාසනයක් ඇවිල්ලා නමුත් මේ පරිසම්බින්ද මාර්ගයේ ඉදක් තිබ්බා. කවදාකවත් බැලුවේ නෑ. දැන් හැදෙන ඊලන්දාරි ළමිසියෝ මේ මං කිව්වා මේ මොනවද මේ ඥානන්ද සාංශ කියනවා මේ විශ්වවිද්‍යාලයන කට්ටිය විනය පොත කියනවනේ මොකද ඒක ගොඩක් කුණු හරපක දේවල් ලියලා තියෙනවා. පහලිය ලියලා තියෙනවා මෙහිමයි මෙහිමයි වෙන්නේ කියලා ඒක නම් අනිවාර්යයෙන්ම කියනවා. අట్లවි රාශියක එදා වෙච්ච ඔක්කොම විස්තර කරලා තියෙනවා. හැබැයි මේ අනික්කව කියවන්නේ කියම අයියෝ මමත් මට මතකයි විශ්වවිද්‍යාලයේ විශ්වවිද්‍යාල නෙවෙයි යුනිවර්සිටි මේ ඉස්කෝලේ යන කාලේ මමත් තීරණේ සයන්ස් ක්ලාස් එකකට. ඒ සයන්ස් ක්ලාස් ගියාමසේ බෞද්ධ මොනද මොනද බෞද්ධ සංස්කෘතිය සිංහල බුද්ධ ආගම අතහැරලා දාලා භෞතික විද්‍යාව, ජීව විද්‍යාව, රසායන විද්‍යාව කියලා විශාල වැදගත් විෂයන් වලට තමයි අපි යන්නේ. ඉතින් බුද්ධ ආගම කියලා කියන්නේ බැරි එකාගේ වැඩි. මේ සයන්ස් වලට යන්න බැරි වෙච්ච අයට කලා විෂයන් කරන අයට තමයි බෞද්ධ සංස්කෘතිය කිව්වම බලන්නේ නිකන් නහයෙන් බලන්නේ. අයියෝ සයන්ස් කරන්න බැරි කට්ටිය තමයි කියන්නේ. නමුත් අපි මේ ප්‍රතික්ෂේප කරලා තියෙන්නේ මොකද්ද? ඉස්සරහින් තියාගත්තේ මොකද්ද කියලා බලනකොට මේ රත්තරන් කෑල්ල පැත්තක දාලා අසුචි පිටක් ඉස්සරහින් තියාගත්තා. සක්කාත ධර්ම විනය කිසිම අඩුවාඩුවක් නෑ. ඒක 100%ක්ම තියෙනවා. අපි හොයන්නේ අපි හොයන්නේ කන්නේ. අපි හොයන්නේ කාමරාගය. අපි හොයන්නේ භවරාගය. අපිට හම් වෙන්නේ විභවරාගය. ඒස කවදාකවත් ධර්මයේ පැත්තට යන්න හම් වෙන්නේ. ඒ විතරක් නෙවෙයි ධර්මයේ පැත්තට යන්න ගියත් උගාක් වැරදි කරලා කරලා කරලා තමයි හත්යන්ට යන්න පුළුවන්. ඒ ගියත් සැකයක් ඉතුරු වෙන්නේ ඉඳී තියෙනවා. නමුත් ਸਰවඥාතිකී තින මහා කරුණාව නිසා මහා ප්‍රඥාව නිසා උන්වහන්සේ හරි ලක්ෂණට මෙතෙන් ගියා මේකයි වෙන්නේ කියලා ඒ ප්‍රස්තාරය දිහා බලනකොට මම හිතන්නේ මේ විද්‍යාවට හෝ නව සංනිවේදනකම වලට හෝ එහෙම නැත්නම් මේ තොරතුරු තාක්ෂණයට මේ ਸਰවඥාන්සේ හිතාගත් එකෙන් සෝලසකලාවකින් එකක්වත් දශම ස්ථානයක්වත් හිතා ගන්න හම්බ වෙන්නේ. ඒ තරමටම ලස්සනට লীලා තිනවා ලස්සන සංවේදනය කරලා තිනවා ඒකල ඉවල පුත්‍රජානන්සේ කියලා කියනවා ඇස්සත්තෝ කන් ඇත්තෝ ධර්මී ආශාවයි එවැනි කන් නැත්තන් සඳහා මම ධර්මයේ දේශනා කළා තියෙනවා. ඉතින් ඇස් හොඳට තිබේ නම් යන්න පාරක් තිබේ නම් කිම බැදිවල යන්නේ මං මුලා වූ එකේ කුසේ කියලා. මෙච්චර ලස්සන මේවා තියේදී අපි මේ නන්නතර වෙන එක ගැන කල්පනා කරලා බලනකොට ඒ දේ කලවල අපිව හරි පාඩ දාන්න දෙවන්නේක් නෑ. හිටියානම් අදින්නේ කාමෙට. ඒ නිසා උත්සාහ කරන්න ඕනේ ධර්මයේ සුවක්ඛාතයි ධර්මයේ සාන්දෘෂ්ටික තමන් වශයෙන් බලන්න පුළුවන්. නමුත් ඒක අර කියන කිරියට මෝහේ ගොරෝසු දේවල් ශක්ති ප්‍රමාණයෙන් දුරු කරගෙන මැද ප්‍රමාණයේ දේවල් සමතයෙන් දුරු කරගෙන අර විපස්සනා ප්‍රදේශයට යනකොට විතරයි යෝගාවචරයේ තේරෙන manussත්ව ලැබීමේ වටිනාකම. මේ මොලේ විවෘත වෙච්ච නැති පැති රාශියක් විවෘත කරගෙන බුදුන් එක්ක ධර්මයත් එක්ක සංඝයත් එක්ක මේ සම්බන්ධතාවය පවත්නකොට ඇතිවිච්චේ සම්පත්‍ති කර පිළිච්ච කරගත්තත් ඔය කවම කවදාකවත් මේ සුඛභෝගීත්වය හරහා මේ කාමභෝගීත්වය හරහා ලබන්න බෑ. ඉතින් ඒක තමයි ඔය දෙපුත්ත ජාන්ති ලැබු දවසින් අද දක්වා දවස් 50 පැනලා තිනවා. ඒ කාලේ ඇතිවෙච්ච මේ නව ප්‍රවණතාවය ඉතින් මේ නව ප්‍රවණතාවය පුංචි කරලා දක්වනවා නම් පිඩු කරලා සරල කරලා දක්වනවා නම් ඒ මුළු ප්‍රවණතාවට ගොඩාක්ම උදව් වෙලා තියෙන මේ සතිය තමයි. ප්‍රමාදයේ තමයි. මොදවාසනාට වගේ සිංහල බුද්ධ ධර්ම කාර්ය අතර ඒ වචන තාම පාරිභාෂිත ශබ්ද මලාට අවිලා නැහැ. ඉතින් අපිට විශේෂ ප්‍රයත්න කරන්න වෙනවා අරණ්‍යගත වෙන්න වෙනවා රුක්ක මූලගත වෙන්න වෙනවා ශූන්‍යාකාරගත වෙන්න වෙනවා මේ වගේ භාවනා කරන පිළිස එකතු වෙන්න වෙනවා. ඒක ගිවිසගෙන තමයි අපිට ඒ සතිය, ඒ අප්‍රමාදය අපේ ජීවිතයට සම්බන්ධ කරගන්න පුළුවන් වෙන එක හරහා යනකොට තමයි ඒ අවිද්‍යාදී ධර්ම දුරු වෙන්න දුරු වෙන්න දුරු වෙන්න ඒව නැවත නැවත සාකච්ඡා කරන්න කරන්න අපිට පුළුවන් තරම් තව තව ඇතුළට තව තව ගැඹුරට ගිහිල්ලා ඒ ධර්මයේ තියෙන සුවක්හත ගුණය උන්ක හුදු වචනයක් විතරක් නෙවෙයි Taman තුලින්ම ක්‍රියාත්මක කරන්න පුළුවන් ශක්තියක් වඩපත් වෙන්නේ ඉතින් එවැනි පෙර දැක්මක් සඳහා අද ධර්ම දේශනාවත් හේතු ආසනාව වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව නැත කරනවා. සිළු දිනාටම සනසිමුදා වේවා කියලා